අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේගේ පෙර දේශනාවල සඳහන් කරනවා ආනාපානය 11 ආකාරයකින් නිරීක්ෂණය කරන විදිහ ඒකේ මට 11ම කොහොමද කියලා හරියට වැටහිලා නැහැ. වහන්සේට පුළුවන් නම් ආනාපානේ ළඟ තියෙනවා, දුර තියෙනවා, සියුම්ම දැනෙනවා, ගොරෝසු දැනෙනවා, ඒ විදිහට කියනවා. මට 11 විදිහක්ම කොහොමද කියන එක අවබෝධ වෙලා නැහැ. පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. ඇත්තටම දේශනාවෙක් නැත්නම් සූත්‍ර පිටකේ ගත්තොත් ਸਰවචනාංශකේ නැත්නම් ප්‍රශ්නෙට අංග සම්පූර්ණ උත්තරයක් වශයෙන් කියනවනම් මේ පංචස්කන්ධේම රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් තියෙන මේ මේ ස්කන්ධයක්ම 11 ආකාරයකට දකින්නකම් අපි ඒවා දැක්කයි කියලා අපිට සුදුසුකමක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් රූපස්කන්ධය පෙන්නකොට පට වියාපෝතීජු වායු කියන හතරේ ඕන එකක් ගන්න පුළුවන්. එතකොට මේ වායෝ ධාතුව පෙන්නකොට ආනාපාන වගේ එකක් නිදර්ශනෙට ගන්නවා. ඒ නිසා මේ 11 ආකාරයකින් දකින්නවා කියන එක ආනාපාන සීමා වෙච්ච එකක් නෙවෙයි. පංචස්කන්ධේ ඕනම ස්කන්ධයකට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පෙන්නනවා ඉතින් දැන් ওই ක්වොන්ටම් ෆිසික්ස් වලත් 11 dimension කතා කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒකයි මේක අතර ඉච්චරමනම් සම්බන්ධයක් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක ආනාපානට කොටු කරගන්න නැත්නම් පිම්බීම ඇකිලීමට කොටු කරගන්න අවශ්‍ය නැහැ. ඕනෙම රූප කොටාශයක් වේවා නාම කොටාශයක් වේවා 11 ආකාරයකට දකින්නේ කියලා මෙන්න විදියකට කියන්නේ බලපු දේ තවසරයක් බලන්න කියලා. ඒකේ තියෙන්න පුළුවන් හැම පැතිකඩක්ම දකින්නකම් මම දැක්කා මට අංග සම්පූර්ණයි කියන අදහස ගන්න එපා. නැවත නැවත බැලුවොත් ඒකේ ආකාර 11ක් තියෙන්න පුළුවන්. කාලය anu ආකාර තුනක් පෙන්නනවා. අතීත අනාගත වර්තමාන කියලා. ආනපාන වගේ දෙයක් වුණත් නැත්නම් රූපයක් වුණත් අතීත ස්වરૂපයක් තියෙනවා. දැන් අස්පනා අපිට පේන ස්වરૂපයක් තියෙනවා. අනාගත ස්වરૂපයක් තියෙනවා. ඒකට එච්චර පිරිසිදු උත්තරයක් අටුවාවෙ ඉච්චර සඳහන් වෙන්නේ මොකද්ද මේ ආස්වාද ප්‍රසවාසී අතීත අනාගත වර්තමාන කියලා කියන්නේ. ඉතින් ඒක නිසා හිතා ගන්න පුළුවන් අපිට යම් වෙලාවක දෙවෙනි තුන්වෙනි හතරවෙනි දවස් වෙනකොට මම හිතන්නේ කාටත් වගේ ඒක අත්ද ගන්න පුළුවන් වෙයි මේ තිබිලා ඉවර වෙච්ච ආනාපානයක් තියෙනවා. ගෙවිලා ඉවර වෙච්ච ආනාපානයක් ඒක නිකන් අතීත ආනාපානයක් තියෙනවා. ඒක දිගේ තමයි මං ආවේ දැන් නම් නැහැ. කෙලක වෙලාවක් අපිට අවබෝධ කරගන්න පුළුවන්. තව සමහර වෙලාවක ගිවිච්ච ආනවන හිමීට ආයි බේව මත වෙන වෙලාවක් තියෙනවා අනාගත ස්වරූපේ. සමහර වෙලාවට අස්පන අපිට මේ වෙලාවේ නාස්පුඩු පුරවාගෙන මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා වැටෙන වෙලාවක් තියෙනවා. ඒ නිසා ආනාපානේ කාලය අනුව අතීත අනාගත පච්චුප්පන්න කියලා තුනකට බෙදෙනවා. ඒකෙන් සාමාන්‍යයෙන් සතියේට ආධුනිකයට පෙන්වන්නේ වර්තමාන වශයෙන් ආනාපාන පේන වෙලාව. අත් ඉස්සරහට යනකොට දැක් ගන්න පුළුවන් වෙයි මේ තිබිච් එක ගිවිලා යනවා. එතකොට ඒක හොඳටම අත්දැකිය හැක්කක්. ඒ වගේම නැති විච් එක මතුවෙමින් එනවා. ඒකත් අත්දැකිය හැක්කක්. ඒක තමයි කාලේවස්. ඊට පස්සේ ගොරෝසු සාසියුම් කියලා. ඒක සතිපට්ඨාන සූත්‍රයේ දීර්ඝ කෙටි විදියට වගේ සඳහන් වෙනවා. ඒක නිසා පටන් ගන්නකොට ගොරෝසුට තිබිලා සියුම් වෙන්න පුළුවන්. සියුම්ම තිබිලා ගොරෝසු වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් ආනාකාරේ ආනපනේ නැත්නම් රූප ධර්මේ පලංගු පැතිකඩවල් දෙකක්. ප්‍රිය අප්‍රිය කියලා තියෙන සමානට ආනපනේ පේනවා හරිම කම්මැලි, හරිම නීරසයි. ඒක දිහා බලන්නම එපා වෙනවා. එතකොට ඒක හීන තත්ත්වයක් කියලා කියනවා. සමහර වෙලාවට ආනපනේ පේන්නේ නැතුව භාවනා කරපෙන්න උට හිත තැම්පත් වෙනකොට ආනපනේ පේනවා හරි සතුටක් මත වෙනවා නේ අන්තං මට මූල කර්මස්ථානේ බුදුපත් වුණා දැන් නම් ආනපනේ පේනවා කියලා ඒ එකම ආස්වාද ප්‍රසවාස දෙක මනාප අමනාප ස්වරූප වලට පේනවා නැත්නම් හීන ප්‍රනීත කියන වචන දෙක තමයි පාලියෙන් සඳහන් කරන්නේ ඊට පස්සේ අජ්ජත් බයිද්දා වශයෙන් පේනවා සමහර විටක නාසිකාග්‍රේ වගේ ඇස් දෙක වහගෙන බලාගෙන ඉන්නකොට නාසිකාග්‍රේ හෝ උඩුතොලේ කියලා මේ හාමි කොහරි තැනක පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකෝට අපි දන්නවා දැන් මේ ඇවිදිනකොට නම් කකුල් දෙකේ පේන්නේ. පිම්බීමක් එනම් නම් උදරේ පේන්නේ. දැන් මෙතන පේන්නේ නාසිකාග්‍රයේ හෝ උඩුතොලේ කියලා ආනාපානෙ පේනවා. සමහර විටක ඒ පේන තැන මේ සාමාන්‍යයෙන් අත්‍යක වහගෙන ඉන්නකොට හිතෙන ආස්වාස් ප්‍රස්වාසය හැපෙන තැන වගේ නිකන් වියතක් විතර ඉස්සරහින් සිට වෙනවා වගේ පේන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචර හිතනවා මේක පැටලිල්ලක්ද? මේක රැවටිල්ලක්ද? මේ මොකද උනේ කියලා ඒක ඇත්ත කරලා බලන්න යනවා. එහෙම නැත්නම් අරකට අභියෝග කරනවා. සමහරලාට එතනින් පටන් ගන්න මොලේ ඇතුළට යනවා වගේ තේරෙනවා. මොලේ මධ්‍යස්ථ තැනකින් වගේ වෙනවා. පේන්න නැත්නම් නාසයකට ගිහිල්ලා හැරිලා යන තැන වදිනවා තේරෙනවා. එතකොට පේනවා ඒක ඇතුළට යනවා වගේ. සමහරලාට පිටතට යනවා වගේ. මේ අවස්ථා දෙකම බාධාවකින් තොරව ආනාපානේ වළංගු අවස්ථාවල් කියලා තේරුම් ගන්න කියනවා. සමහර দূරේ සන්තකී කියලාත් පේනවා. අනෙක් වෙලාවට ආනාපානේ කොහෙද ඈතක සිද්ධ වෙනවා වගේ පේනවා. සමහරලාට ඒක ලඟ වෙලා පේනවා. ඉතින් මේ 11 ආකාරය ඒකට කාලේ වශයෙන් තුනයි ළඟ දුර වශයෙන් එකයි දෙකයි ඇතුළත පිටත වශයෙන් දෙකයි මනාප මනාප වශයෙන් දෙකයි ගොරෝසු සහ සිං වශයෙන් දෙකයි. ඉතින් මෙව්වයිදී නිකන් සාමාන්‍යයෙන් අපේ තර්ක මනස වැඩ කරන විදිහට බැලුවොත් අපි මේකෙන් පහක් වෙනකොට ආනාපානේ හරි ගියා කියලා සතුටු වෙනවා. ඉතුරු හය වෙනකොට කනගාටු වෙනවා. අනේ මට ආනාපානේ හරියන්නේ නැහැ. මට මේ භාවනා කරගන්න බෑ කියලා. අතීත නාගත වශයෙන් පේනකොට අපි කනගාටු වෙනවා. වර්තමාන වශයෙන් පේනකොට සතුටු වෙනවා. ප්‍රනීත වශයෙන් පේනකොට සතුටු වෙනවා. හීන වශයෙන් පේනකොට කනගාටු වෙනවා. සමහරට අජ්ජත් වශයෙන් පේනකොට සතුටු වෙනවා බහිද්ද වශයෙන් පේනකොට හිතනවා වැරදිලයි කියලා. සමහරලාට ගොරෝසුට පේනකොට සතුට වෙනවා. සිව් වෙනකොට අතහැරලා දාලා මට අනපනෙ වැටෙන්නේ නැහැ කියලා කියනවා. සමහරලාට ඈත පේනකොට බය වෙනවා. ළඟට එනකොට සතුට වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන්ති අපිට කියලා තිබුණ නැත්නම් අපි මේකෙන් හයක් ප්‍රතික්ෂේප කරන වැරදුණයි කියලා. ඒ වගේ දෙයක් අස්පනා අපිට දැක්කක් කවදාකවත් වාර්තා කරන්නෙත් නැහැ. යෝගාචරයක අගය කරන්න දන්නෙත් නැහැ. මොක කවදාරි අහලා තියෙනවනම් මේ ආනාපාන විවිධ පැති තියෙනවා හැම එකක්ම වළංගු පැති. ඒ 11 ආකාරයෙන්ම දකින්නකම් ආනාපානෙ දැක්කයි කියන්න බෑ. ඉතින් මේක මේට වැඩිය සංකීර්ණයි සූක්ෂම වෙනවා වේදනාව දිහා බලනවා. වේදනාවෙත් තියෙනවා අතීතනාගත පච්චුප්පන්න. වේදනාවෙත් තියෙනවා ප්‍රිය අප්‍රිය. වේදනාවෙත් තියෙනවා ගුරු සුසියු. වේදනාවෙත් තියෙනවා ඇතුළත පිටිත. වේදනාවක් තියෙනවා දුර්ලංඝ කියලා. ඉතින් ඒ එනකොට මොකද දෙනෙක් කියනවා ගුරු දෙයක්, গুপ্ত දෙයක්. මායාකාරී දෙයක්. ඇත්තටම මනසමවන දෙයක්ද නැත්නම් වෙන්න පුළුවන්ද කියලා. ඊගාවට සංඥා පැත්තෙන් බලනකොටත් ওই වගේම යනවා. ඒක මම හිතනවා තාමත්ම සියුම්. ඒකෙන් තමයි ඇත්තට මේ භාවනා කරන අය නෙවෙයි අප්සෙට් කියලා තියෙන්නේ භාවනා කර්මස්ථානාචාර්යවරු දැන් අප්සෙට් කියලා තියෙන්නේ ওই සංඥාව පටලවාගෙන. හදලා දෙන්න බෑ. මොකද ඒ නිසා අපි රූපින් පටන් අරගෙන ආනපාන 11 ආකාරය බලන්න ගිහිල්ලා වේදනාවලට හිත විවෘත වුණොත් නම් හිතන්න පුළුවන් සංඥාවලදීත් මේ වගේ අවස්ථා කිහිපයක් තියෙනවා. මේකේ සමහරක් බාර ගන්නවා, සමහර ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම මන්නම් මේ යෝගාවචරයට චෝදනා කරන්නේ. ඒකට ප්‍රධාන වශයෙන්ම නොමග යන්නේ අහිංසකයි හිතලා කරනව නෙවෙයි කර්මස්ථානාචාරවල ටික නොමග ගිහිල්ලා තියෙන්නේ දැන්. ඉතින් ඒගොල්ලෝ එක එක සංඥාවල ලිනවා මං අතන ඉන්නේ අහවලයි මෙයයි මෙයයි කියලා දාගෙන මේවා මේ වරින් වර මාරු වෙන පැතිකඩ කියලා හිතන්නේ නැතුව සංඥා ස්ථිර ස්ථිර සංඥාවට දාගන්න හදනවා. ගොඩ ගන්න බෑ. ප්‍රඥා මට්ටමින් ගොඩ ගන්න පහසුවක් තියෙනවා. ඔත් ගොඩ ගන්න බැරි එයා හිතන්නේ මේ වගේ තවත් පැතිකඩ තියෙනවා කියලා. එතකොට ඒ අල්ලගත්ත පැතිකඩ තිකේ චිත්ත මට්ටමට වැටෙනවා. චිත්ත tattට වැටෙනකොට අසාධ්‍යයි. ඊට පස්සේ ditthi මට්ටමට වැටෙනොත් බුදු කෙනෙකුටවත් ගොඩ ගන්න බෑ. ඒක නිසා සංඥාවේ තියෙන්න පුළුවන් විකාර ටික දැක ගන්න නම් ඉතල රූපේ මේක දැකලා වේදනාව දැකලා සංඥා වලටත් අපේක්ෂා කරන්න ඕනේ මම මේ හඳුනා ගැනීම සඳහා තියෙන ලකුණ සහ ලකුණු අනුව කරන හඳුනා ගැනීම තන්නේ කර මේ මගේ රුචර්ජකම් වලට යට වෙච්ච මගේ පෞරුෂත්වයට ලක් වෙච්ච මගේ හැබ්බැහියට ලක් වෙච්ච එකක් ඒ නිසා ඕක වෙන විදිහකට පේන්න ඉඩ තියෙනවා එචා නැවත නැවත බලන්න කියලා ඒක හරිම හරිම සූක්ෂම තැනක් තමයි මේ සංඥා විපල්ලාස මට්ටම ඊට පස්සේ මේ පේන පේන ආනපානේ කොලසාකාරය ගත්තොත් දුර වෙච්චාම ලං කර ගන්න හදනවා. ලං වෙච්චාම දුර කර ගන්න හදනවා. සියුම් වෙනකොට ගොරෝසු කරන්න හදනවා. ගොරෝසු වෙනකොට සියුම් කරන විතර අමුතර සංස්කාර ටිකක් දා ගන්නවා. අර තියෙන එක තියෙන වශයෙන් පිළිගන්නේ ඒව සකස් කරන්න හදනවා. ඒව ආලවට්ටම් කරන්න හදනවා. ඒ කරන්න ගිය ගමන්ම සංස්කාර ස්කන්ධය වශයෙන් Taman මේ සරල පැහැදිලි දේ විකෘති කරන්න පටන් ගන්නවා. විඥානේ තියෙනවා. ඒක නිසා මේක හොඳ පොයින්ට් එකක් කියලා දෙන්න භාවනා පටන් ගන්නකොට රූපෙකින් පටන් ගන්නවා නම් නැත්තම් රූප කර්මස්ථානයෙන් පටන් ගන්නවා ඒක අල්ලලා පෙන්නලා දෙන්න පුළුවන් 11 ආකාරයේ දැන් ක්වොන්ටම් ෆිසික්ස් වල කතා කරන්නේ නම් රූපාකාරයේ පමණමයි ඒගොල්ලන්ට මේ වේදනාවක 11 ආකාරය වගේ කියන පැත්තකට බටහිර මනස තාම ගිහිල්ලම නැහැ. ඒගොල්ලෝ මේ කතා කරන්නේ භෞතික විද්‍යාවක් ගැන. බුදුජානක මුළු පරාසයම කතා කරනවා. කෙසේ නමුත් සමහරු හරි කැමති රූපිකින් පටන් ගන්න නැතුව වේදනාවෙන් භාවනාව පටන් ගන්න, සංඥාවෙන් භාවනාව පටන් ගන්න, චිත්තානුපස්සනා කරන්න. ඒ නරක නෑ. නමුත්තර 1 2 3 යගේ යන කෙනාට රූපෙන් පටන් ගන්න යන එකනට පැටලිලා නම් පැටලලා කියලා ඒත්තු ගන්නත් හරි පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න හරි පුළුවන්. නාම ධර්මකින් පටන් අරගත්තට පස්සේ මොන විදියෙන්වත් ඒක වෙරිෆයි කරන්න බෑ. මේක මනෝ විකාරයක්ද නැද්ද කියලා. ඉතින් ඒක නිසා මේක දිහා <coughs> තවන් දැනගන්න ඕනේ බුදුචානන්සේ කුලහම දැල්ලා මේ කතා කරන්නේ. අපි මේ භාගයක් දැනගත්ත නිසා තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ. අපිට මේකට තියෙන උත්තරේ තමයි නැවත නැවත බලන්න ආනාපානේ පෙනී හිටින ඕනම ආකාරයක් බලංගුයි. ඒ පේන විදිහට වාර්තා කරන්න මේක වැරදිද මේක හරිද මේක වැඩි කරන්න ඕනද මේක අඩු කරන්න ඕනද කියන මම කරන මේ සංකර භාවය මම කරන මේ අවුල සංවේදනවල කෙලින්ම බලපානවා භාවනාවේ සරලකම නැති කරනවා ඍජු භාවය නැති කරනවා ඒක නිසා මූල ධර්ම වශයෙන් දැනගෙන ඉන්න දැනගෙන හිටියට ඔය වැඩි ලේසි නෑ. ඒක හොඳටම තේරෙන්නේ මේ සංඥාවල් වල එන දේවල් වලට අපි ඇති හැටියට පිළිගන්නේ නැතුව ඒක හැඩ ගහන්න හදනවා. මට ඕන විදිහට සකස් කරන්න හදනවා. හදන්න ගිය ගමන් කියන්න ඕන දේ නෙවෙයි කියන්නේ වෙච්ච දේ නෙවෙයි ලියවෙන්නේ. ඊට පස්සේ අහගෙන ඉන්න එකත් අහගෙන ඉන්න එකකටත් මේක අතු බේරුම් අරලා කියා ගන්න බෑනේ තේරුම් ගන්න බෑනේ ඊට පස්සේ කමඨාන සුද්ධ වෙන්නේ නැහැ ඒක නිසා මේක භාවනා කරන කෙනෙක් දැනගන්න ඕනේ අපේ පේන දේ තියෙනව නෙවෙයි තියෙන දේ පේනව නෙවෙයි එහෙම නැත්නම් කියන්න පුළුවන් තියෙන දේ පේන්නේ නැහැ ওই පේන දේ ඇත්තේ නැහැ ඒ නිසා ඔය පෙනිච්ච දේ නැවත නැවත බලන්න බලනකොට මෙයා එක එක හොල්මන් වලට මාරු වෙනවා. ඒ හැම හොල්මනක්ම දැනගත්තොත් විතරක් අපිට පේනවා ඇයි මේ මිනිස්සු පිස්සු කෙලින්නේ කියලා. මේ දැකපු දේ රිසර්ච් පේපර් එකට දාලා ඒකම ඔප්පු කරන්න තටමන කොටයි ඒකම නැවත නැවත Taman විශ්ීම Tamanගේ දේ සැක කරන එකයි අතර බුදුරජාණන්සේ බොහොම ශ්‍රේෂ්ඨ තැනක ඉන්නේ. බුදුරජාණන්සේ Tamanගේ නිරීක්ෂණය පවා විවේචනාත්මකව බලනවා. ඒකට උත්තරයකුත් දෙනවා. නැවත නැවත බලනවා. ලක්ෂ වාරයක් බලන්න. ලක්ෂ කෝටි වාරයක් බලන්න. ඉතින් ඒක හදිසි කෙනා තමයි අර දැකපු එකක් දෙකක් අරගෙන මේක මම දැක්කා මම අද්දුටුවා කියලා ඔළුව පොළවේ ගහ ගහ ඔප්පු කරන්න හදනවා. එතකොටම පේනවා අඩු කල්ලෙසලා වීම නිසායි අඩු බව වැටහෙවි කියලා අඩු කල තමයි නටන්නේ. ඔය පිරණකම් හිටියන නටන දෙන කාට ඔප්පු කරන්නේ? අපි මේ පොළුව පොළුවේ ගහගෙන ඔප්පු කරන්න හදන හැම දෙයකම තියෙන්නේ අපි ඒක දන්නේ නැතිකම. අපේ ඒකේ තියෙන අංග සම්පූර්ණත්වයක් නැතිකම. ඉතින් අංග සම්පූර්ණ නැතිකම අපි හීනමානයට දාගෙන මේ කරන්න බැරි දෙයක් කියන නෙවෙයි. බුදුසෙන්සේකට ක්‍රමයක් පෙන්ලා දීලා තියෙනවා අනුපස්සනා කරන්න. ඔය දැකපු දේ නැවත බලන්න. දැකපු දේ නැවත බලන්න. බලලා නිරීක්ෂණේ වැඩිකරනද නිගමනය අඩු කරන්න. ලුවන්තරන් නිරීක්ෂණය කරන්න. ඒකම නැවත නිරීක්ෂණය කරන්න. ඊට පස්සේ නිගමනය කරන්න යන්න එපා. නිගමනය කරපු ගමන් අපේ ඔලොමලකම එළියට එනවා. ඒකට කියනවා අපන්නක ප්‍රතිපදාව, අතිරණය, එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. ආනාපානයේ තියෙන නැත්නම් රූපේ තියෙන ක්‍රොස් ආකාරය, වේදනා තියෙන ක්‍රොස් ආකාරය කොයි එක ආවත් මතුවෙන, පේන, අත්දකින්න දේ කවදාකවත් අභියෝග කරන්න එපා. ඇත්ත එක පිළලා ආයෙ බලන්න. වේදනාවක් ආවත් ආයෙ විඳලා බලන්න. වේදනාවට ප්‍රතිකර්ම හොයන්න හදන වෙනුවට මේ මොකද්ද තියෙන්නේ කියලා ඒකම නිහතමානීකමක් කියනවා. ඒකම අහිංසකමක් වෙනවා. ඒකම ඍජු නිරීක්ෂණයක් වෙනවා. ඒක කරන්න පුළුවන් එක මනුස්සයර විතරයි. ඒකෙදිත් පුදුරජානන්සේ සඳහන් කරන මේ කාම ගුණයන් එක ඉන්නකොට ඒක කරන්න බෑ. කාම ගුණයන් එනකොට අපි දැකපු එකත් එක්ක අරගෙන යන්නේ උලඟට ගහගෙන යනවා. එකම දේ නැවත නැවත බලනොයි කියන එහෙම නැත්තම් ඒකෝදි භාවය කියන එකම දෙයට නැවත නැවත හිත යොදන එක හරහා තමයි අපි ඔය 11 ආකාරයට සාදර වෙන්නේ ඒත් ඒ රූපේ විතරක් නෙවෙයි හැම ස්කන්ධයකම ඒක තියෙනවා ඒක ආනාපාන සීමා වෙලත් නැහැ ඕනෙම රූපයක ඒ 11 ආකාරය තියෙනවා ඉතින් එහෙම වෙනවනම් අපි අතර කිසි දෙනක ගහපා දීමක් නැහැ. ගහපා දෙන්න දෙයක් නැහැ මේකේ. කාට හරි අඩු දැනුමක් තියෙනවා නම් එයා කෑ ගන්නවා. එයාට කියන්න තියෙන ඕකම ඔය ඔය කියන නිරීක්ෂණ මිතය නැවත පරීක්ෂා කරන්න. නැවත පරීක්ෂා කරනවා. එතකොට එයාට හිතනවා මේ මම කියන දේ බාරගත්තේ නැතුවද නැත්නම් මං කියන දේ අව탁සීරුවට කිරීමක්ද කියලා. හදිස්සි ඉක්මනට හදිස්සි මේක විනිශ්චය කරන්න. අවශ්‍යතාවය නැහැ. නැවත නැවත බැලීම තමයි ඔය 11 ආකාරයේ තියෙන අංග සම්පූර්ණ වීම සඳහා තියෙන ක්‍රමය කියලා කියන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මතක් කර ඒ දේත් එක්කම මට ඇති වුණු ගැටලුවක් තමයි ස්වාමීන් වහන්සේ මේ ඒකත්වය එහෙම නැත්නම් ගොජය සම්තිතිය දැකපු මිනිසෙක් මේක තමයි මෙතනින් එහාට දෙයක් නැහැ කියලා මේක අල්ලගෙන වර්ණනා කරනවා. ඉතින් එතනින් ස්වාමීන් වහන්සේ යම්කිසි කෙනෙක් එතනින් නිගමනයකට ඇවිල්ලා එතනින් නවත්තන්න පුළුවන් මෙතනින් මින් එහාට දෙයක් කරන්න දෙයක් නැහැ දැන් ඉතින් ජොලියේ ඉන්න තමයි තියෙන්නේ කියලා සාවෙන්නත්. එතනින් එහාට මට තේරෙන විදිහට සම්පූර්ණ මේ මාර්ගය මොනහරි කරන දේ වැහිලා යනවා කියලා. මේ සාමෙන් හතර මේ පිළිමද චුට්ටක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගෞරවපූර්ව නමස්කාරක ඉල්ලා සිටිනවා. සාත් සාත්. භාවනා මාර්ග නෙමෙයි කොතන හරි ඇල්ලුවොත් අහුවෙනවා. මේක හරි කියලා අහුවොත් ඇල්ලුවොත් ඒකට මං අහු වෙනවා. ඉතින් ඒ නිසා පොල් තෙල් ටිකක් අතේ ගාගෙන අල්ලලා. මොන දේ ඇල්ලුවත් අහු වෙනවා. බඳපු කට්ටිය දන්නවනේ. ඒ අල්ලන්න තියෙන ආසාව තමයි ඒ තියෙන දේ මේ මේ පාසින් ෂෝ එකේ එක ජවනිකාවක් අල්ලපු ගමන් ඒකට අහු වෙනවා. ඉතින් ඊට විතරක් නෙමෙයි ඒක වෙනස් වෙන බවක්වත් දැක් ගන්න බැරි වෙනවා. ඊට පස්සේ එතෙන් අපි නතු වෙනවා. ඊට පස්සේ අපි ගහපා දෙන්න හදනවා. මං ඇල්ලුවේ ඇයි? මං ඇල්ලුවේ මේ සාධාරණීකරණ නිසා මම හරි කෑ කොසන් ගන්නවොත් ඒ අල්ල නැතු හිටියනම් ඒකත් also passing by. ඒකත් යනවා. ඊගාව එක තව එකක්. ඊගාව එක තව එකක්. ඒ නිසා කොතනක හරි යම් කිසි දිනක් අල්ලනවනම් ගලන ගඟේ කොතනක් හරි මේකයි මගේ தත්ත්වය මේක මම නැත්නම් මේ දේ මම දැකපු දේ කියලා ඒ අල්ලන ඇල්ලිල්ලෙන් ඌ අහු වෙනවා. විද්‍යාඥයෝ හැම එකෙක්ම අල්ලගත්ත දේවල් පේටන්ට් රෙකෝඩ් කරනවානේ. මේ මම දැක්ක එකයි කියලා. ඊට පස්සේ ඌ ඒකට අහු වෙනවා. අයිසෙක් නිව්ටන් අහුවෙච්ච ඇහුවිල්ල අවුරුදු 200ක් ගියා තේරුම් ගන්න. තාමත් ඒගොල්ලෝ උත්සාහ කරනවා ඒක හරි කියන්නේ. ඊට පස්සේ අයින්ස්ටයින් අල්ලපු ඇල්ලිල්ල තාම අපි කාලා ඉන්නේ. ඒකත් ටිකක් බොරු වේගෙන යනවා. නියතයක් නැහැ මේ ලෝකේ. හැමදේම වෙනස් වෙද්දී අපි මේ නියත හදන්න හදනවා නම් ෆෝමියුලාස් හදන්න හදනවා නම් ඉතින් ඊට පස්සේ තේරෙනවා අපි අහු වෙනවා කියලා. ඒක නිසා අපිට පුළුවන් ද මේ සිද්ධ වෙන්නේ නැත්තම් මේ ගෙවීමෙන් පවතින මේ සම්තතිය දිහා බලාගෙන විනිශ්චයකට නොඑළඹී ඒක දිහා බලනින්න මොකද අහපු ප්‍රශ්නෙට ප්‍රධාන අභියෝග දෙකක් තියෙනවා අභියෝගයක් තියෙන එකක් ඒක මොකද්ද අපි සමස්තේ එක අංශුවක් අරගෙන ඒක පික්සල් එකක් එහෙම නැත්නම් ඒක පාටිකල් එකක් ගන්න බැලුවොත් ඒ පාටිකල් එකට ආවේනික වෙනත් අය සාධාරණ නැති සුවිශේෂ ලක්ෂණ වර්ගයක් තියෙනවා. අත්‍යන්ත ලක්ෂණ කියලා. පෞද්ගලික ලක්ෂණ කියලා. ඒක ඒකටම ආවේනිකයි. හැම සමස්තයට වැඩනට පස්සේ පද්ධතියට ඒකට වෙනම ආවේනික ලක්ෂණ ටිකක් තුනක් තියෙනවා. අනිච්චන් දුක්ඛං අනාත්තං. ඒතර එක අංශෝක තියෙන රිඩක්ෂනිසම් ට්‍රුත් එකත් සිස්ටම් අප්‍රෝච් එකක් දෙකම සමස්තයට දාලා බලනකොටත් මේ දෙකම දැනගත්තොත් නම් කාට හරි පේනවා මේක සම්පූර්ණ ඩයිමෙන්ෂන් දෙකක්. එක අංශුවක තියෙන පෞද්ගලික ලක්ෂණ සහ ඕනේ මංසක රූප වේවා නාම නාම වලයි අන්තු කියන්න බෑනේ. ඒ ඔක්කොගෙම තියෙන පොදු ලක්ෂණේ කියලා. අන්න ඒ වගේ ඒ වගේ දෙකක් හරි දන්නවනම් අපි මොකක් හරි කතා කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්න මේ අපි එක පැත්තකින් බලලා මේ කතා කරන්නේ. ඒ නිසා රිඩක්ෂනිසම් යනවනම් මොකක් හරි එකාංශුවක් අරගෙන ඒ ගැන නිරීක්ෂණය කරන යනවනම් එයා දැනගන්න ඕනේ මේකට බලන්න සිස්ටම් අප්‍රෝච් කියලා වෙනම එකක් තියෙනවා. අපිට අහුවිලා තියෙන සිස්ටම් එක නම් ඒකේ එකාංශුවක් කරන පරීක්ෂා කිරීමේ ක්‍රමයක් තියෙනවා. මේක සාමාන්‍ය දල වශයෙන් කියනවා සිස්ටම් අප්‍රෝච් එක රිලිජියස් රිඩක්ෂනිසම් සයන්ටිෆික් කියලා. කිසිම සාස්ෘණ වංශනමක් ওই දෙකම පාවිච්චි කරේ නැහැ ਸਰවචනංශය හැම කෙනාම පාවිච්චි කරේ සිස්ටම් අප්‍රෝච් එක විතරයි. මේ ආගමික ශාස්ත්‍රවරු ඒකට ගහන්න තමයි සයන්ස් එක ගත්තේ. රිඩක්ෂනිසම් හැම ආගමකටම ගැහුවා. නමුත් බුද්ධ ආගමට ගහන්න බෑ. මොකද බුදුරජාණන්සේ දෙකම අරගෙන තියෙනවා. පටිච්චසමුපාදේ විස්තර කරනවා. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ අපි සිස්ටම් අප්‍රෝච් එක පැත්තට ගියොත් අපි සද්ධාවෙන් යන්නේ. රිඩක්ෂනිසම් ඒකාංශුවක් බලලා පෞද්ගලික ලක්ෂණ බලන්න ගියොත් අපි රෂනල් සයන්ටිෆික් යන්නේ. මේ දෙක දෙන්නට දෙන්න ඔප්පු කරන්න. ඉතින් මේ දේ බලන්න ගියාම වර එක අපි ආගමානුරූපව මේ ප්‍රශ්න දිහා බලනවා. නැත්නම් සිස්ටම් මුළු පද්ධතිය පැත්තෙන් අනිත් පැත්තෙන් විද්‍යානුකූලව බලනවා. එක අංශුවක් අරගෙන ඉතින් මේ වගේ <clears throat> පරිශදයක් ගත්තාම මේ අධ්‍යාපනයක් ලැබුවා නිසා මේක කියලා දෙන්න පුළුවන්. නමුත් අධ්‍යාපනයක් ලැබුණ නැති කෙනාට නම් තියෙන සිස්ටම් අප්‍රෝච් එක විතරමයි. සද්ධාව පමණමයි. බටහිරට කියලා කතා කරුවොත් සද්ධාවෙන් නෙවෙයි කියලා දෙන්න පුළුවන් බුද්ධ ආගම රිඩක්ෂනිසම් හරහා පමණමයි. ඉතින් මේක දැන් යාවෙන යුගයක් ඇවිල්ලා තියෙන 1956ට පස්සේ මේ දෙන්න අතර තියෙන ඩයලොග් එකේ කිසිම ගනුදෙනුවක් වෙන්නේ නැහැ, sannivedanayak වෙන්නේ නැහැ. මොකද මෙයා රිඩක්ෂනිසම් කතා කරනකොට මෙයා උත්තර දෙන්න හදනවා සිස්ටම් අප්‍රෝච් එකෙන්. සිස්ටම් අප්‍රෝච් එකෙන් කතා කරන රිඩක්ෂනිසම් යනවා අපේ ඇතුලේ එක්කෙනෙක් ඇතුලේ මේ දකුණු මොළේ වම් මොළේ අතර කවදාකවත් ගනුදෙනුවක් නැහැ. ඒකගොල්ල සම්පූර්ණ මැරෙනකම්ම ලෝක දෙකක ගත කරන්නේ. පොඩි එක එක තැනක් තියෙනවා මේකවල සම වෙන කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැති වෙලාවට වම් මොලේ දකුණු මොලේ අතර පුංචි ගනුදෙනුවක් යනවා. ඉතින් අපිට නිකන් ඉන්න බැරි කමයි තියෙන්නේ. යමක් නොකර ඉන්නකොට දකුණු මොලේ වම් මොලේ අතර හාවීමක් සිද්ධ වෙනවා. ඒක හැබැයි නැචරල් නෑ. ඒක ස්වභාවයක් නෙවෙයි. ඒක අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඉතින් බුදුරජාණන්සේ කියනවා ශික්ෂා තුනක් දීලා ක්‍රියාකාරකම් නතර කරන්න 100ක් හැබැයි අවදිය සතිය අප්‍රමාද ගිනියන 100ක් වань. බලහනින්න ඔක්කොමලා එකයි. එහෙම බලන්න ගියාම බුදුහාමුදුරුත් එකයි, දේවදත්තත් එකයි, අපිත් එකයි, අඟුලිමාලත් එකයි, කවුරුත් එකයි. අපිට ඒක කරන්න බෑ මොකද අපි යන වේගයේ සැර වැඩිකම නිසා මේක නතර කර ගන්න බැරිකම තියෙනවා. ඒක ටික ටික ටික නතර කෙරුවොත් කවදා හරි තේරෙයි හැම පිරිමියෙක් ඇත්තෙම ගෑණියෙක් පිරිමියෙක් දෙන්නෙක් ඉන්නවා. හැම ගෑණියක් ඇතුළෙම පිරිමියෙක් ගෑණියෙක් දෙන්නෙක් ඉන්නවා. නිකන් සාමාන්‍ය කටවචනෙන් කියනවා. ඉතින් අපි අයිතිවාසිකම් වලට සටන් කරන තාක්කල් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට තා පිරිමින්ගේ කොහෙද යන්නේ අපි? එක්කෙනෙක් තුර දෙන්නම ඉන්නවයි කියන එක පිළිගන්නේ නැතුව අපි අපේ අයිතිවාසිකම් සටන් කරන හදනවා කියන්නේ අපායේ પાස්පෝර්ට්ටු හෙල් තමයි. ඉතින් කෙලින්ම අපායේ නැත්නම් අපි සංසාරේට දීර්ඝ අයිතිවාසිකමක් ලබනවා. ඒ නිසා මේ අප්‍රෝච් දෙක එහෙම නැත්නම් මේ ෆෙමිනිටි මැස්කියුලිනිටි කියන එක එහෙම නැත්නම් රිඩක්ෂනිසම් එකයි සිස්ටම් අප්‍රෝච් එකයි කියන එක ෆිලොසොෆිකලි අල්ලන්න පුළුවන්. අන්ත ඊට වෙඩි හුඟාවක් වෙනස් ඒක අත්දකින්නයි කියන්නේ. යෝගාවචරයේ දෙකම කරන්න ඕනේ. දෙකම කරනකොට මේ මේ මොහොතේ මම ඉන්නේ ආස්වාසේ මුලමඳාග බලමින්. ඒ නැත්නම් ආස්වාසේ ප්‍රසවාස ගෙවුනට පස්සේ සමස්තය පේනවා. මට මතුවෙන හැමදේම ඇතිවීමින් නැතිවීමින් යනවා. මෙන්න මේ දෙක වෙන් කරලා කියන්න පුළුවන්කමක් තියෙනවා නම් භාවනාවේ කොහොමද කියන්නේ? කමඨං සුද්ධ කරනකොට ඉතින් එනම් භාවනා 50ක් විතරම ඉවරයි. කද්දාවත් බෑ. සමස්තය පේනකොට අපි ඒකට එක්ක අභියෝග කරනවා එහෙම නැත්නම් ඒක කිඩි වශයෙන් බාර ගන්නවා. එහෙම නැත්නම් අංශු වශයෙන් රිඩක්ෂන්සම් දකින්නකොට ෂොක් මේක පුදුමාකාර දෙයක් කියලා වල ඒක දිගේ කාගෙන යනවා. එතකොට පද්ධතිය බැලිලා අපි අතින් ගිලිනවා. ඒ නිසා මේ දෙක වෙන වෙනම කරාට මේ දෙක මේ S දෙකකින් බැලුවොත් විතරයි ගැඹුරු පේන්නේ කියලා අපිට ෆිසික්ස් වල උගන්වනවා. එක ඇහෙන් බැලුවොත් දර්ශනය පේනවා. හැබැයි ගැඹුරු පේන්නේ නැහැ. S දෙකෙන් බැලුවොත් විතරයි මේ ඌ අතර තියෙන 3D පේන්නේ. ඒ නිසා මේ දෙක අතර බලන්නේ දැනුමත් ඕනේ. මූල ධර්මයේ දැනුමත් ඕනේ. නමුත් අත්දකලා තියෙන්න ඕනේ ආනාපානයේ ආස්වාස් ප්‍රසවාසී මේ ආස්වාස් මේ ප්‍රසවාස මේ ආස්වාස් මුල මැද අග ආදි වශයෙන් කපල කපල කපල කපල ඒකට කියනවා thin slicing of time කියලා. ඉතාලම කුඩා කොටස ගත්තොත් ඒකට ආවේනික ලක්ෂණ වර්ගයක් තියෙනවා. අපි මේ ඔක්කොගෙම තියෙන වෙනස් වෙන ගතිය. ඒවට කියනවා සම්මුති ලක්ෂණ කියලා පද්ධතිය කියනවා අපි ගොජේ කියලා කියනකොට එහෙම නැත්නම් සන්තතිය කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒ මේ දෙක වෙන් කරලා අඳුරගන්න බැරි තරම් අපි මේ දෙක ආවහම එකකට වැඩි එකක් ලොක් කරලා සලකන්න බලනවා. අර දෙකම සමතල සමතලයක තියලා බලලා ඒ දෙක අතර කිසිම න්‍යාය පත්‍රකින්තරෝ අරකින් මේකට පයින්නවා මේකෙන් ඒකට පයින්. කිසිම කෙනෙකුට පාලනය කරන්න බෑ කාගේ න්‍යාය පත්‍රයකට දන්න යන්න. ඒ නිසා ඒකට ඒ ස්වභාවයෙන් එහාට මෙහාට පයින් දැරලා මේ මම කතා කරන්නේ ආස්වාසය ගැන. එතකොට ඒක ගැන කියන්න. නෑ මම මේ කතා කරන්නේ සමස්තය ගැන. ඒකට මෙහෙමයි කියලා කතා කරන්න පුළුවන් නම් හිතන්න මොනතරම් sannivedanaya පිළිබඳව අපිට දැනුවක් නිර්වුල් භාවයක් එහෙම නැත්නම් මේ අහන මනුස්සයාට මම මේ දෙන්න හදන පණිවිඩය පිළිබඳ වගවීමක් වෙන්න ඕනද කියලා අපේ සාමාන්‍ය ඉදිරියෙන්ද වල්පල් කතා වල ඇත්තෙම නැහැ. එයිසයි වර්ණ ඒවා නොමග යවන සුළුයි එහෙම නැත්නම් අකුසල්. එහෙම නෙමෙයි අපි ඔක්කොම කතාවත් ඇහැරලා වුණත් මේ Taman අත්දකින්න දේ ඒ විදිහට ලියන්න ගියොත් ඒ විදිහට කියන්න ගියොත් එතකොට අපිට පේන්න පටන් ගන්න අපි තාම බහතොරපු නැති කලල රූප වගේ බඩ එළියට ආපු නැති බඩ ඇතුලේ ඉන්න කලල රූප වගේ වෙන දෙයක් කියා ගන්න බෑ. නමුත් ਸਰවචන්සේ කියන කිව්වේ නැත්තම් ආනිසංස ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් කොහොම හරි මේ කතා කරවා. කතා කරලා කමඨාන සුද්ධ කරගෙන තීරුම් ගත්තොත් අපිට මොනම දෙයකවත් මේක කරන්න අඩුවක් නැහැ. දසපාරමිතා පිරෙන්න ඕනේ එහෙම නැත්නම් ගෑනු කෙනෙක් වෙන්න ඕනේ පිරිමි කෙනෙක් වෙන්න ඕනේ උපසම්පදා වෙන්න ඕනේ සියන්නික උපසම්පදා වෙන්න ඕනේ සාමාන්‍යික උපසම්පදා වෙන්න ඕනේ කියන ඔය කිසිම දෙයක්වත් ඕකට බලපාන්නේ නැහැ. නමුත් අපි නිතරම බලන්නේ මට අරක නැහෙනේ. මට මේක නැහෙනේ කියලා බලනවා. නමුත් මේ සිද්ධ වෙනදී සිද්ධ වෙන හැටියෙන් කියනවායි කියන එක හරිම අමාරුයි. මම දන්නේ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න කියලා මම කට්ටිය අමාරුයි දානවද කියලා මේ ඉස්සලම දවසේ. දැන් නැත්තම් වයර් මාරු වෙනවද නැත්තම් පොට දිගේ යන්න පුළුවන්. අමරනාත් මොකද කියන්නේ? දැන් තමයි ලොකුයි ආවේ. නෑ ආපු එක නමක තියෙන ප්‍රශ්නේ ආපු එක නම මම මේ දීපු දේවල් නිකන් ඔළුව කරකොල අතාරිනා වගේද නැත්නම් මේක අපේ මේ භාවනාවට පෙළඹෙන යෝගාවචර පිරිසකට යොමුවක් ගුණයක් ලබා දෙන එකක් කියලා දිහිතන්නේ. මට හිතෙන සමිනාසයක ලොකු අත්වලක් කියලා සමිනාස දැන් ආනාපානේ පැත්තෙන් ගියත් සමිනාස ඔය සන්තතිය ගොජය කියන තැනට එනවනේ සමිනාස. ඒක මම අනිත් පැත්තෙන් සම්බන්ධ කර සාමණේරහංස ඒ කියන්නේ යම් කෙනෙක් ඒ ඒ தත්ත්වයට ආවහම යා නිගමනයක් ගන්නවා මෙතනින් එහාට මොකුත් කරන්න දෙයක් නැහැ නිකන් ඔහේ ඉන්න තමයි තියෙන්නේ කියලා. අන්න එතෙන්ට තමයි මං සාමණේරහංසගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙන සාමණේරහංස. ඔය ඒක කියනකොට මට මතක් වෙනවා ඒ පුරුමේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ටීවී එකක ප්‍රෝග්‍රෑම් එකක් නැතුව ඩොට්ස් වැටෙන වෙලාවක මුළු පද්ධතිය පුරාම සීමාවක් නැතුව ඩොට්ස් වැටෙනවා. මුළු අඟල් 12යි ටීවී එක නම් 12ම ඩොට්ස්. අඟල් 36 නම් 36ම ඩොට්ස්. ඉතින් ඒක දිහා බලන්න ඉන්න පුළුවන් මේ ගලණයක් තියෙනවා. හොඳට ඒ ගැන කනගාටු වෙන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව ඒකාකාරී වෙන්නේ නැතුව මේක බලන්න ඕනේ කියලා අපි හිතන එක එක ඩොට් එකක් බලන්න පුළුවන්. ඒකට එක ඩොට් එකක් බලපු කෙනෙකුට තේරෙනවා ඒකේ කෝටි ගණන් ඩොට්ස් ඉන්නට ඩොට්ස් දෙකක් කවදාවත් ගැටෙන්නේ නැහැ කිය. බුදුම හිතන බලහින්න. දැන් අපි දෙන්නේ එකකට තිබ්බොත් රණ්ඩුනේ. නයි වාගේ. මේකේ කෝටි ගණන් ඩොට්ස් එනවා කවදාවත් ඩොට්ස් අතර ගැටුමක් නැහැ. එකක් ඩොට් එක යනකොටම ඊගාව එක එනවා. ස්පේස් එකේ ගැටුමකුත් නැහැ, කාලයේ ගැටුමකුත් නැහැ. ඉතින් ඉතින් බලනකොට අපි වෙනදනම් මේ ඩොට්ස් යනකොට හරි කම්මැලි මේක දිහා බලනවා එපා වෙනවා මේ කොල්ලයි කෙල්ලයි ඉන්නවා නම් ලව් ඔෆෙයා එකක් නම් සීනරි එකක් නම් බලන්න දෙයක් තියෙනවනේ මේකේ මේකේ ශෝකාන්තයක් හරි දුක්ඛාන්තයක් දැන් මේක බලනකොට වෙනද ඩොට්ස් එක එපා වෙලානේ ටෙලිවිෂන් එක පොළවේ ගහන්න හිතනවනේ ඒත් ඒකේ තියෙනව මොකක්ද එකක් එකාංශුවක් බලන්න පුළුවන් ඊට පස්සේ සමස්තය දිහා බැලුවොත් පේනවා හැම වෙලාවෙම පෙරලෙන ජවනිකාවක් තියෙනවා ඉතින් මේ සත්‍ය සත්‍ය දෙකක් මෙතන තියෙනවා. ඉතින් මේ සත්‍ය දෙක එකේම රිඩක්ෂනිසම් සිස්ටම් අප්‍රෝච් ඒ වගේ අපි ක්‍රියාවක් බැලුවත් අපේ හිත දිහා බැලුවොත් මොනවා බැලුවත් අපි මේ කතා කරන්නේ ඒක අංශුවක් ගැන කතා කරන රිඩක්ෂනිසම්ද කියලා එහෙනම් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕන සබ්ජෙක්ට් එක. මම මේ කතා කරන්නේ ආස්වාසය ගැන. නැත්නම් ප්‍රසවාසය ගැන. එහෙම නැතුව කතා කරොත් අහගෙන ඉන්න කෙනා දන්නේ නැහැ මෙයා මේ කතා කරන්න දන්නේ. සමස්තය ගැනද අංශුවක් ගන්න කියලා. ඊට පස්සේ ඉඳපු ගමන් අපි කොච්චර අංශු බලන් හිටියත් එක එක සමස්තයට දී වෙන වෙලාවක් එනවා. ආය සමස්තය බලනකොට ආයෙ මේ ආනපනෙ මත වෙන වෙලාවකුත් එනවා. මේක ප්‍රශ්නයක් කරගත්තොත් අපිට කවදාකවත් හේතුඵල ධර්මයක් කවදාකවත් පටිච්චසමුප්පාදය තේරුම් ගන්න බෑ. මේකෙම මාරුව එකක එක අංශුවක එක පාටිකල් එකක ඉඳලා සමස්තයට මාරුව කාගේ න්‍යාය පත්‍රයක්ද කියලා මේ එක්කෙනෙකුටවත් පාලනයක් නැහැ. ඒක අභියෝගයකට ගන්න එපා. ඒ හැටි. ඉඳපු ගමන් පද්ධතිය තුල ඒකාංශයක් විතර පේන්නත් පටන් ගන්නවා. ඒකත් මේ පතල කරන එකක් නෙවෙයි. ඉතින් එතෙන් දෙන්න කොච්චරක් කාමෙන් වෙන් වෙන්න ඕනද කියලා බලන්න. කොච්චරක් කාම සංඥාවෙන් වෙන් වෙන්න ඕනද කියලා බලන්න. ඊට පස්සේ මේ රූපයක් දිගේ කියලා රූපයත් රූප සංඥාවට යනකම් ගියාට පස්සේ තමයි ටික දකින්න පුළුවන්. නිසා මෙතෙන්ට ගිහලා නතර වෙන්න නෙවෙයි මේකෙන් යන එක ලොකු දෙයක්. ඒක ඇත්තටම පිළිගන්න ඕන. ප්‍රශ්න තියෙන්නේ මේක අපිට බහතෝරන්න බෑනේ. අපිට ඒක තව කෙනෙකුට කිව්වේ නැත්නම් ඒක ගොළුෙක් දැකපු හීනයක් වගේ වෙනවා. හෙලි කිරුවොත් විතරයි අපිට ඒකේ ආනිසංස ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි පරිණාමයේ ඊගා ස්ටෙප් එකට යන්නේ. ඉතින් හෙලි කරන තව කෙනෙකුට අපි කියන්න ඕන අපේ භාෂාව දන්න තව කෙනෙක්. ඉතින් ඒ කියවන නැති බලනකොට අපි තාම ඉපදිච්ච නැති බහතවරු නැති පොඩි උමක්. එනිසා බුදුජානනාංශය සඳහන් කරන්නේ මේ පෘථග්ජන භාෂාව ගැලෙන්න ගැලෙන්න ආර්ය භාෂාවෙන් අපි ඈත් ආර්ය භාෂාවේ ඉන්නේ ඉන්නේ තමයි පෘථග්ජනකේ කතා නොකර ඉන්න තරමට හොඳයි. මොකද ඒ කට්ටිය මොකද්දෝ ගහපා දෙන්න උත්සාහ කරනවා. මේක නෑ මේකේ තියෙන එක මේ මේ පැරඩයිම් එක shift වෙන එක අරකෙන් මේකට මාරු වෙන එක දිහා බලන හිටපුවාම මෙතන ඉන්න ඔක්කොගේම හිතයි මගේ හිතයි එකයි කිසිසේත්ම අවබෝධ කරගන්න අමාරුවක් නෑ අනිත් එක්කන මේ නලියන්නේ නටන්නේ මේ නටාගෙන ඉන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියන එක බොහෝම ලේසි තමන් හරියට තමන් එක දැනගත්තා නම් ඉතින් බුදුරජාණන් නිසා කියන්නේ මානවය වෙන්නේ උඹ භාවනා කරපන්. භාවනා කළා මේ මානවයට වෙලා තියෙන එක. උඹේ හිතට වෙලා තියෙන එකද උඹ බැලීම හරහා තේරුම් ගන්න පුළුවන්. ඒක කිසියෙත්ම භාවනා කරන කෙනෙකු පුද්ගලික පෞද්ගලික එහෙම නැත්නම් ආත්මార్థකාමී වැඩක් නෙවෙයි. මගේ හිත දන්නවනම් ඒක 100 100ක්ම ඕනම කෙනෙක් දිහා බලන්න පුළුවන්. ඒක බටහිර මානසික විද්‍යාවේ සඳහන් කරලා තියෙනවා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අනුගාමිකයා කාල් යුන් යටිහිතේ නැත්නම් සබ්කොන්ෂස් එකේදී ඒක යුනිවර්සල් ඔක්කොටම පොදුයි. අපි මේ රණ්ඩු සරුවලේ තියෙන්නේ මතු පිට මනසේ තමයි. ඒ නිසා අපිට මොහොතකට බැරිද මේ මතු පිට මනසේ තියෙන අගයන් ආඩම්බරයන් පැත්තකට දාලා බැහැලා සම්පූර්ණ බලහනින්ද සිදුවෙන දේ කරන දේනේ යටි උඩුහිත වැඩ කරන්නේ. චේතනා, අදිෂ්ඨාන, අබිනිවේෂන, උපාදාන ඔක්කොම ඔක්කොම පොඩකට පාවා දීලා සිදුවෙන දේ හොඳට බලන ඉඳලා ඒක කියන එකයි මට කරන්න තියෙන කියලා බැලුවොත් බටහිර කෙනෙක් මේක ස්ටඩි කරලා කියනවා අපි ඇත්තටම නිවන් දකලා තියෙන්නේ දන්නේ නැහැ. හටමනෝ නිවන් දකින්නේ කියලා. හටමන මොකක්වත් දැනෙන්නේ නැත්තේ නෑ. ඒක පැහැදිලිව ප්‍රකාශ කිරීමේ එහෙම නැත්නම් sannivedana කිරීමේ ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා සිව්පිලිසිම්බියා කියලා බුදුරජාණන්සේ උගන්වනවා දෙයක් හරියට තව කෙනෙකුට sannivedana කිරීමේ ඉතින් මේ ළඟදී එක්කෙනෙක් ආටිකල්යක් මම කියුවා මේ මේකට පොඩි උදව් වෙයි කියලා මම මේ කියන්නේ සුද්දා කියන්නේ එංගලන්ත කාර්යය ලංකාවට ආවට පස්සේ ලංකාවේ ඉන්න මිනිස්සු ගිහිල්ලා පුළුවන් තරම් උත්සාහ කරනවලු මේ සුද්දගෙන් නම්බු නාමයක් ලබාගෙන එහෙම නැත්නම් රස්සාවක් ලබාගෙන මේ සුද්දට පහඳිනවයි කියලා ගත්තේ. පහඳින්න කටයුතු කරනවලු උසු කුලිය ගැන බලනවලු උගත්කම ගැන පෙන්නනවලු රූපේ පෙන්නනවලු සුද්ද බල්ලා තියෙන එකයිලු දැන් බලනකොට sannivedana හැකියාව තියෙන එකනට තමයිලු කඩුව අතට බාර දීලා තියෙන්නේ. හරියට කියන දේ හරියට කියන්න පුළුවන් මනුස්සයාට තමයි සුද්ධ තැන දීලා තියෙන්නේ. ඒ නිසා අද වුණත් ලෝකේ රජ කරවන්නේ හරියට निराවුල කතා කරන්න පුළුවන් මනුස්සය විතරයි. එහෙම නැතු පිසිගේ පලාමල්ල වගේ කොච්චර ඇතුළට දාගත්තත් ඒකේ निराවුල් භාවයක් නැත්නම් ඒකේ මනුස්සයට බරක් වෙනවා. නිසා දැනුම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද මේක sannivedanaya කරන්නේ කියලා. බුදුරජාණන්සේ පළවෙනි ධර්ම දේශනාව කරනකොට එක හාමුදුර කෙනෙක් විතරනේ ඇල්ලුවේ 18 කෙලක් හිටියලු බ්‍රක් වෙනවා. කොච්චර දෝසෙනක හිටියා එක අඤ්ඤා කොණ්ණඤ්ඤ හැමදෙර විතරයි අහුනේ. ඊට පස්සේ තමයි සාසනය පටන් ගත්තේ. ඒක දුන්න නැත්නම් බුදුහාමුදුරන් කියන්න වෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා. අම්මා සම්බුද්ධ කියන්නේ නැහැ. සම්මා සම්බුද්ධ කියන තව එක්කෙනෙකුට කියන්න. අඩු ගන්න. නැත්තම් කියන්නේ ගොළු බුද්ධ කියලා. අවබෝධ කරලා තියෙනවා කියා ගන්න බැහැ. ඒ නිසා මේ කියමනේ තියෙන වටිනාකම තමයි අපි මේ පොදුවේ සාකච්ඡා කරන්නේ, කමඨාන් සුද්ධ කරන්නේ. ඉතින් ඒකෙදි පෞද්ගලිකත්වයේ කියලා හෝ confidential and මොනවාද අපුද්ගලිකයි රහසිගතයි කියලා මේ වසංගන්න ගත්තොත් අයිතියක් තියෙනවා වසංගන්න. හැබැයි ඉතින් ගොඩ එන්න අමාරු. ගොඩ දාන්නත් අමාරු. ඒ නිසා අපි විශ්වාසයක් තියාගෙන හෙලිකරන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ කතා කරන්නේ සමස්ත ගැනද මේ කතා කරන්නේ කාන්සුවක් ගැනද ඒ දෙක පැහැදිලි කරලා කියා ගන්න පුළුවන් නම් භාවනා කියන්නේ හුදු විනෝදාංශයක් විතරයි. ඒක කිසිසේත්ම තටමන්න දෙයක්වත් ලබා ගන්න දෙයක්වත් මොකුත් නැහැ. තියෙන එක ප්‍රකාශ කිරීමේ ක්‍රමය තමයි මේකේ තියෙන්නේ. එතන අපි බිග්ිනර්ස් මයින්ඩ් එකක් ඉපදිච්ච නැති පොඩි දරුවෙක් වගේ බහ තෝරන්න යන්න ඕනේ බුදුහාමුදුරු ඉස්සරහට. අවසරයි ස්වාමින් වහන්ස අපි දැන් හුස්ම රැල්ල ගෙවිලා ගිහිල්ලා ලීනභාවයටපත් වෙනකොට අපි නිින්දකට වැටෙනවා අපහු නැගිටිනවා ආය වැටෙනවා ඒ වගේ දිගට ක්‍රියාවක් වෙනවනේ ඒකට සමහර වෙලාවට ඒ විදිහටම විනාඩි 25 30ක් පවා ඉන්න පුළුවන් ඒකට එතනදී ඔබ වහන්සේ කියනවා ඒක නික්ලේශී නිර්මල අවස්ථාවක් කියලා ඒ වුණාට ඊට පස්සේ ඉන් එහාට ඉදිරියට යන්න නම් අපිට ඒ නින්දට වැටෙන තැනට නැගිටින්න කියනවා. එහෙම නින්දට වැටෙන තැනට නැගිටින්න කියනකොට අපිට වෙන්නේ ඒ තැනට යාම එන්න එන්න කාලය අඩු වෙලා අඩු වෙලා ඒකට යනකොටම නැගිටිනවා වගේ එකක්. ඇයි එතනදී නික්ලේශී තැනක් නම් එතෙන්ට නැගිටින්න කියන්නේ? පළවෙනි වාක්‍යයෙන් වැරදි. මතකද පළවෙනි වාක්‍යය? දෙසරක් කිව්වා මේ වෙනකොට. ඉස්ලාම් පටන් ගන්නකොට කරපු පළවෙනි වාක්‍යය මද? ආනපන ගිවිල යනකොට හිත ලීන භාවයටපත් වෙනවායි. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා 50කට පොපියුලේෂන් එකේ. තමාරෙකට ආනපන ගිවිල යනකොට පුදුම සතුටක් එනවා. පුදුම අවදි භාවයක් එනවා. මේ යනෝ ජන මහ ජනතාව දෙකට බෙදලා තියෙනවා. Taman බලාගෙන ඉන්න අරමුණ ගෙවෙනකොට සමහරු නිින්දකට වැටෙනවා කම්මැලි වෙනවා ගිය තැන ආතන මතක නැහැ කරකොල දැරියෝ කියනවා. තව සමහරකට එnde එnde එnde එnde ප්‍රනීත භාවයටපත් වෙනවා සතිය. ඒ නිසා අනිවාර්ය ප්‍රකාශයක් අපිට කරන්න බෑ. ආනාපාන ගෙවෙනකොට හිත ලීන වෙනවා කියලා. ලීන වෙන්න ඉඩ තිබේ. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. කැඩුවේ නැත්තම්. ඒ නිසා ඒ தත්ත්වයටදී කියන්න බෑ ආයෙසර ප්‍රශ්න ඉදපත් කරන්න බෑ. එහෙම ඔක්කොම වියනෝ කියලා අදහසට විරුද්ධව මම මේ කතා කරේ. එහෙම වෙන්නේ නෑ. එහෙමනම් දැන් ආයෙ ප්‍රශ්න මගේ අත්දැකීම අනුව ආනාපානේ ගෙවිලා ගිහින් හිස් තැනකට වගේ වැටෙනවනේ. ඒ වැටුනහම අපි ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරමින් ඉන්නවා. එහෙම ඉන්නකොට නොදැනුවත්වම වගේ නින්දකට වැටෙනවා කියලා තමයි මම මුලින්ම හඳුනාගත්තේ මගින්ම මතුවන සද්දයකින් වගේ තමා ඇහැරෙනවා උනේ ඊට පස්සේ ඒක දිගටම කෙරීගෙන යනකොට සාමාන්‍යයෙන් පරියන්කයකින් අඩක් වගේ මේ වැටෙනවා නැගිටිනවා අපහු එතෙන්ටම යනවා ආයේ ඒ විදිහටම වෙන්න ගත්තා ඒ ගමනේ ඒක විමසපුවම කිව්වේ එතෙන්ට අවදි වෙන්න කියලා එහෙම අවදි වෙනවා කියන එක කරන්න ගියාම සිද්ධ වෙන්නේ ඒ අවස්ථාවට වැටෙන එක නැති වෙලා ගිහිල් නැති වෙලා යනවා. එතකොට දැන් ඔබ වහන්සේ කියනවා සමහර තැන්වල මම බනට අහලා තියෙනවා ඒක නිර්මල නික්ලේශී තැනක් කියලා. මං ඇහුවේ ඇයි මේ නිර්මල නික්ලේශී තැනක් නම් ඒ තැනට අපි අවදි වෙලා ඒ තැන නැති වෙන්නේ කියන එක. ඒකෙත් ඒ ප්‍රකාශයේ තියෙන මේ ඉදිරිපත් කිරීමේ මේ ගැටලු නිසා අපිට ප්‍රශ්නට බැහැ ගන්න බෑ. මෙතෙන්දි කියනවා දැන් කර ප්‍රකාශය මම කියන්නේ. ආනපාන ගෙවිගෙන යනකොට මම ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරනවා කියලා. මෙනෙහි කරනවා කියලා කියන්නේ ඔය කියන தത്വෙට අභියෝග කිරීමක්. අවදි වීමක් නෙවෙයි. මෙනෙහි කරන්න ඕනේ නැහැ. මෙනෙහි කරන්ඩ මේ වෙච්ච එක ඇබැග්යක් නම් මේ වෙච්ච එක අමලියක් නම් මේ වෙච්ච එක අරියාදුවට තමයි මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන්නේ නැතුව මේක දිහා බලන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒක මේ කතා කරන කෙනාගේ මෙහෙම උණයි කියලා කතා කරන කෙනා වැරද්දක් නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ආනපන කිවෙනකොට මෙනෙහි කරන්න කියලා කවදාවත් උපදෙස් දෙන්නේ නැහැ සැක නැත්තම්. සැකනම් මේ කරකොලත ඇරිය වගේ නොදන්න භූමිකට ගියා වගේ වුණොත් අපිට කරන්න තියෙන්නේ ඉඳගෙන ඉන්න හැටි බලන්න කියන එක. ඒ නැත්නම් ආනාපානේ නැවත මෙනෙහි කරන්න කියන. ඒ ඔක්කොගෙම කරන්නේ මේ මතු වෙච්ච தત્ත්වයේ Tamanට දරා ගන්න බෑ. Taman ඒකෙදී අන්ධබන්ද වෙලා එහෙම නැත්නම් ඒකට අභියෝග කිරීමක් කරනවා. නැත්නම් සද්ධාව නැහැ කියලා කෙලිම චෝදනා කරනවා. දැන් ආයෙසර ප්‍රශ්න ගොඹයි. අපි 12ට නතර කරමු ආයෙ වෙනකොට. ආනාපානේ ගෙවිලා ගියාට පස්සේ ඒක දිහා බලාගෙන ඉන්නවා. හිස් බව දිහා. ඒ හිස් බව දිහා බලාගෙන ඉන්නකොට අපි නොදන්නා තැනකට යනවා. ඒ නොදන්නා තැන යනවායි එනවායි තමයි වෙන්නේ බොහෝ විට. ඒක නොදන්න තැනයි දන්න තැනයි යතන්නේ යాన වෙනවා කියලා කියන්නේ. ඔව්. එහෙම වෙනකොට ගොඩ වෙලාවක් එතන රැඳිලා ඉන්නකොට ඒකට යන තැන අල්ලන්න කියලා තමයි උපදෙස් ලැබුණා. එතකොට එහෙම වෙනකොට ඒ තැනට යෑමෙන් වළකිනවා. ඒක ඒකත් ඒකත් අපි මෙහෙම සුද්ධ කරගනිමු. අපි දන්නවා කාමයේ දුරුවන් කිරීම සඳහා කාම සංඥා දුරුවන් කිරීම සඳහා ආනාපානේ අපි අඩේට ගන්නවා. ආනාපානට පින් සිද්ධ වෙන්න අපි කාමයේ සහ කාම සංඥාව දුරුවන් කරනවා. ඒක අමාරු වැඩක් භාවනා ජීවිතේ. අපි හිත මේ කිරුවයි කියලා කවුරු හරි. Tamanne පුළුවන් මෙහෙම ආනාපානේ මුණට මුල දාලා බලන්න. ඒකෙත් ඒක දිහා බලාගෙන ඒකටම සමවදිනවා අපි කියනවා තමත භාවනාව කියලා. නෑ මේ ආනාපාන දිහා බලාිනකොට ආනාපානේ මොකද වෙන්නේ කියලා බලනවා. ආනාපානේ විපරිණාමේ නැත්තම් ආනාපානේ සංගතිය මොකද්ද කියලා බලන එක තමයි විපස්සනා කියන්නේ. බලාිනකොට ගොරෝසු වෙන්න පුළුවන්, කෙටි වෙන්න පුළුවන්, දික් වෙන්න පුළුවන්, සියුම් වෙන්න පුළුවන්, ඔපිනියන්න පුළුවන්. දැන් මෙතන මේ කතා කරලා තියෙන්නේ ආනපන දිහා බලලා ආනපන ඇඟිලි ගන්න එක එහෙම එහෙම කිවි කිවි යනවා. ඒ ගෙවි ගෙවි යන தත්ත්වය යන්න යන්න යන්න යන්න ඒ යෝගාවචරය ඒ ගෙවීම අත නෑර බලන්න නම් එnde එnde එnde දැඩි සතියකට යන්න වෙනවා. ඔද තියෙන දෙයක් බලනවට වැඩිය හුඟක් අමාරුයි. ගොරෝසු දෙයක් බලනවට හුඟක් අමාරුයි සියුම් දෙයක් බලන එක. සියුම් දෙයක් බලනකොට හුඟක් අමාරුයි. හුඟක් කෙල්ල වෙන්න ඕනේ අතිසියුම් දෙයක් බලන්න. ඉතින් ඒක වේගන එනකොට යෝගාවචරයාගේ ආනාපානයේ විපරිණාමයකුත් වෙනවා. යෝගාවචරගේ මනස විපරිණාමයකුත් වෙනවා. ඥාතංච ඥානංච උභෝපි විපස්සති. යාර තේරුනොත් මේ ආනාපානය කියන එකට වාංගු වෙලා මම කාමේසා කාම සංඥා දුරුවන් කරගත්ත. දැන් ඒ ගත්ත එකටම ප්‍රේම කරනවා වෙනුවට ඒක කුණු වෙලා යන හැටි, දී වෙලා යන හැටි, ක්ෂය වෙලා යන හැටි, වැය වෙලා යන හැටි, නිරුද්ධ වෙලා යන හැටි බලනකොට මේ රූපේ කියවෙනවත් එක්කම තමන්ගේ මනසෙත් පැහැදිලි වෙනසක් ඇති වෙනවා. ඒ දෙක එකට තමයි සිද්ධ වෙන්නේ අපේ රූපය හරහා දකින තමන්ගේ මනසට වෙන දේ. ඉතින් මේක වෙනකොට සමහරු ඒක තමන්ගේ දක්ෂකමක් ප්‍රතිපදාවක් නිර්මල තැනක් කියලා හිතනවා. සමහරුන්ට ඒක අන්ධබන්ධ තැනක් බයක් චකිතයක් එනවා. ඒක කාටවත් කියන්න බෑ. එimhe විය යුතුයි කියන්න බෑ. ඒක මොකද්ද වෙන්නේ කියලා කමටහන කියන හැටියට අහගෙන කියන්න ඕනේ. මෙයා දැන් මේ කතා කරන්නේ මේ ගෙවීමට අනුග අනුබල දීලා අනුග්‍රහ කරමින්ද නැත්නම් ගෙවීමට බය වෙලාද කියලා. ඒ කියන එකනත් එහෙම දැනගෙන නෙවෙයි කියන්නේ. කමඨානදී තමයි වார்த்தාව දෙනකොට අහගෙන ඉන්න ඕනේ. මේ සිද්ධිය බලලා තියෙනවා, තේරුම් ගන්න තියෙනවා. නමුත් මේ කතා කරන කතාවෙන් තේරෙනවා එපා වාහයට හොදි බෙදන්නා වගේ මේ වෙන දෙයට අරියාදුවට ඇඳ මේ කතා කරන්නේ. මේ වෙන දෙයේ වාසියට ඇඳ කතා කරන්නේ නැත්නම් ඇති දේ ඇති හැටියට කරනවාද කියලා. ඒක ඉතින් අහගෙන ඉන්න කෙනාගේ දක්ෂකම් මත තමයි තියෙන්නේ. කියන එක නා කියන්න පුළුවන්. ඒත් අහගෙන ඉන්න හොඳට දැනගන්න ඕනේ මේකෙදී මිනිස්සයා කවදාකවත් ඒකට මධ්‍යස්ත වෙන්නේ කොයකට අමනාපෙන්නේ කොමනාප වෙනවා. ඒකෙන් රූපෙට මනාපෙකන අරූපෙට වෛර කරනවා. අරූපෙට මනාපෙකන රූපෙට වෛර කරනවා. ආනපාන කියන රූපේ නැති වෙනවට කැමති එක්කන ආනපාන දකින්නට බය වෙනවා. ආනපාන කියන එකට මනාපෙක්කන අරූපෙට බය වෙනවා. ඉතින් මේ දෙකේ එක්කනේ අපි මෙතෙක්කල් පොල් පිට පදින වගේ පැද්දේ. දැන් මේ යෝගාවචරණ මේක හෙලි කරන්න ගියාම Taman දකින්න දේ හෙලි කරන්න ගියාම දකින්න දෙයටත් වැඩිය යෝගාවචරයේ රුචි අරුචිකම් මතුවෙනවනේ ප්‍රකාශය හරහා යෝගාචරයේ පෞරුෂත්වය මතුවෙනවනේ යෝගාචරයේ අගයන් ආඩම්බරයෙන් මතුවෙන ඒක යෝගාචරය දන්නේ නැහනේ අහනින් එක්කනට බලාගෙන ඉන්න පුළුවන් දැන් මේ යන්න හදන කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා එතෙන්දී ස්ථිර ප්‍රකාශයක් කරන්න ගියොත් යෝගාවචර නොමග යනවා. ස්ථිර ප්‍රකාශය නෙවෙයි ලක්ෂ වාරයක් කරලා කියන්නේ. හරි දැන් අද බය වුණා. අනිත් දවසේ සතුටු වෙනවා. ආයෙසරයක් කරලා බය. ආයෙසරයක් කරලා බය. එහෙම කර කර කර ඉන්නකොට මේ යෝගාවචරය දිගටම මේ වැඩේ කරනකොට කෙලින් කියනවනම් කියන්න තියෙන්නේ නැත්නම් ආර්යයන් වංශ නමකට තව ආර්යයන් වංශ නමක් කතා කරන්න කියන්නේ අරමුණ පෙන්නුනත් අරමුණ නැතුණත් දෙකටම සමහිත තියාගන්න කියලා. ඒකට යෝගාචරය තාම කාංකිටිකට ගාගෙන නැහැ. යෝගාචරය බහ තේරෙන්නේ නැහැ. එයා එයා ලව්ව නැවත නැවතත් කරවන්න ලක්ෂ කෝටි වාරයක් කරවන්න කරනකොට යාට පේනවා දැන් කාම ප්‍රශ්නක් නැහැ. කාම සංඥා ප්‍රශ්නකුත් නැහැ. රූපේ සහ රූපේ දෙක අතර යනවා. මේකේ කිසිම න්‍යායපත්‍යක් නැති බව තේරෙයි. උද්දු හේතුඵල ධර්මයක්. හුදු හේතුඵල. එතෙන්ට යනකම් යෝගාචරය මම අයින් කරගන්න ඕන, තණ්හාව අයින් කරගන්න ඕනේ, මාන්නය අයින් කරගන්න ඕන. කරන්න කරන්න වෙන්නේ ඒක තමයි. ගෙවෙනවා. එම උනාට පස්සේ පේනවා අරමුණ තිබ්බහම ඕක නැතුවහම ඕක ওই දෙකටම සමහිත දාගෙන ඉන්න පුළුවන්. අරමුණ තියනවා කියලා සතුටු වෙන්නෙත් නැහැ, කනගාටු වෙන්නෙත් නැහැ, නැතුණයි කියලා වෙන්නෙත් නැහැ. මේක හැබැයි මෙහෙම එකක් තියෙනවා. සම්මුති ලෝකෙ පැත්තේ අරමුණ නැතිකම තමයි මෙතෙක් අත්දකපු නැති එක ලෝකේ. ඒ නිසා ඒකට පොඩ්ඩක් ප්‍රොමෝට් කරනවා මුලදී දෙක සම සම කරගන්න. නොදැක් අරමුණ නැතිකම අත්දකලා නැහැනේ බය වෙලා නැතිනේ. ඒක ආවට පස්සේ ওই දෙකටම සමහිත දාන්න කියනවා. නවලු හොල්ලන්නේ නිකන් තීරලා වගේ. තේ රේයි තේ ෆැක්ටරියක් කරනවා. එතනද විතරයි ස්වාමීන් වහන්සේ ශබ්දය ඇහෙන්නේ නැත්තේ. ඊට පස්සේ ඒක දිගටම තවදුරටත් අර නැගිටින්න කියලා ඒ අවස්ථාවට ගියාම ඉදිරියට සිද්ධ වෙන්නේ එතනින් ඊට පස්සේ ආපහු කම්පන චංචල දකින්න ගත්තා. කම්පන චංචල සිතුවිලි වගේ වට එනවා. ඊට පස්සේ හිස් බවකට යනවා. ඒ හිස් බවකට ගියාට ඒ හිස් බව තුල ඉන්නකොට බාහිර ශබ්ද ඔක්කොම දේවල් වගේ ඇහෙනවා. ඒ වුණාට එතනදී අර මුලින් දුටු හිස්තන්ට වඩා වෙනස් කියලා හිතෙනවා මේ අවස්ථාව. ඒක ඉතින් සාමාන්‍යයෙන් තාක්ෂණික භාෂාවෙන් නැත්තම් මේ භාවනා භාෂාවෙන් කියන්නේ යමක් දැනෙනවා නම් රූපය ආලෝකය රූප ලෝකය මොනක්වත්ම දැනෙන්නේ නැත්නම් අරූපේ නැත්නම් සූක්ෂම රූපේ හැබැයි සූක්ෂම රූපේ දිහා බලනකොට ලයිට් ඔෆ් කරපුවම අන්ධකාරය පේන්න පටන් ගන්නවා. ඕකෙත් තියෙනවා තව කෑලි. ඒක පාට මෙතන බ්ලැක් අවුට් වෙච්චාම අපිට මොකුත් පේන්නේ නැතුව යනවා. නමුත් අන්ධකාරය ටිකක් ඉන්නකොට අපිට හෙවණලි පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඊයේ කිව්වට නෑ කියලා. මේකේ තව තියෙනවා මණ්ඩි. බලහන බලහන යන ගම තද ගැඹුරකට යනවා. යන්න වෙනවා යෝගාවචරය. විනිශ්චය කරන්න නැතුව ගියොත් ගියාට පස්සේ තේින්න පටන් ගන්නවා මේ තියෙනවා කිව්වත් නෑ කිව්වත්. ওই දෙකේ එකක්වත් විනිශ්චය කරන්න බෑ. විනිශ්චය කරපු ගමම විනිශ්චයට ලක් වෙනවා. ඒකේ එකටවත් මනාප වෙන්නත් එපා. මනාප වෙන්නත් එපා. දෙකටම නොසලෙන මනස, తాදී මනස. ඒක මේ වෙන සාස්ෘණ වංශනමකට හිතා ගන්න බෑ. මේ ਸਰුවචනහස අපි ගෙනියන්නේ කොහෙද? ගිහිලා අන්තිමටම අරමුණක් ඇති වේවා නැති වේවා දෙකටම සමහිත. ඒක මොනම තාලෙකින්වත් තර්කයට අහු වෙන්නේ නැහැ. මොනම තාලෙන් සමූහයකට කියන්නත් බෑ. එක එක් පිටියට සද කරලා දෙන්න පුළුවන් එයා එයාගේ චරිතය ඇල්ලලා කොටු කරලා කියලා දෙන්න පුළුවන් මේකයි. ඒක අහගෙන ඉන්න අනිත් එක්කනට ඒ කමටහන හරියන්නේ ඒක 아무තු ඉලෙක්ට්‍රික් වැඩක් එතන තියෙන්නේ. නමුත් ඒකට ඒක විනිශ්චයකට නොකියත් එතන හිටියත් ඒ යෝගාවචරය කාමෙන් සහ කාම සංඥාවෙන් දුරු වීම නිසා විශාල ආනිසංස ලැබනවා. ඒ වෙලාවේ සිද්ධ වෙන්න පුළුවන් අකුසල් රාශියකින් වෙන් වෙලා තියෙන. හැබැයි කුසලතාවය නැහැ තාම. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති නැහැ. උපං කුසල් අකුසල් නැති කරලා තියෙනවා. පරණේන අකුසල් වල ෆ්‍රික්ෂන් එකක් නැති කරලා තියෙනවා. හැබැයි මෙතන කුසලතාවේ නෑ දෙකටම සමහිත දෙන්න මොකද අමාරුවෙන් උපයාගත්ත හිතන එක්ක මනාප වෙනවා. එහෙම නැත්නම් ආනපනට මනාප වෙනවා. ඒකට කියනවා අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගියේ මල්ලියේ පවදමේ දෙන්නම හොඳේ කියා. ඒකට අපි මේ ගිය ගමනේ අපි ළඟ තිබුණා නම් අගයන් ආඩම්බරයන් සේරම බින්දුවට බයිනවා. මොනම දෙයකවත් එහෙම කේවල වටනාකමක් නැහැ. මේවා නිකන් එහාට මෙහාට මාරු වෙන තරන්දෙන දෙයක් විතරයි. ඇති බව සහ නැති බව අතර ඔබ ඕකෙන් ගා ගන්න එපා. පරිස්සම්යං. අපි මෙතෙක් කල මොකද්ද කෙරුවේ? රුචි අරුචිකන් ඉදිරිපත් කරන මගේ රුචියට මගේ ගෑණිත් ඉන්න ඕනේ. නැත්තම් ගෑණි දික්කසාද. ඉතින් අපේ රුචියට අනික් කට්ටිය දාගන්න දඟල නැරිල්ලක් නෙමෙතන. දේශපාලන ප්‍රශ්නයක් නෙදී මේ මනාපේ යමනාපේ දෙකටම සමහිත දාලා යන්න ගියොත් කසාදෙට ඉතල දික් කතා දෙනවා. පළවෙනි දවසේ සැර වැඩි කියලා මට හිතේ. අපි මේ පරණ මූණුනේ ඔක්කොම. මේ කොහොමඩක්වත් කෙලවරක් කරන්න බෑ. මොකද මේ ළඟදිත් මට එකෙක් කතා කරලා ඔබ වහන්සේ කියනවා එහෙම. ඒ නිසා ඔබ වහන්සේ කියනවා කියලා අහවලා මෙහෙම කියනවා. දැන් මේකේ මොකද්ද කියන්න ඕන මම කියන්නේ එහෙම පොදුවේ කාටවත් විනිශ්චය කරන්න ගත්තොත් මේ ධර්මයේ තියෙන නවම භාවේ නැති වෙනවා ඒක ඒ පුද්ගල පුද්ගලයත් එක්ක කතා කරලා කොට ගන්නවා මිසක් පොදුවේ කියන්න බෑ අරක හොඳයි මේක හොඳයි කියලා එයා කරන කතාවේ හැටියට නැත්නම් බෝලේ බෝල් කරන එක අතෙන් නිදහස් වුණාට පස්සේ ඕනේ බැට්මන් විනිශ්චය කරන්න බෝලේ අතේ තියෙද්දි විනිශ්චය කරන්න යන්න එපා එතකොට ක්‍රිකට් නෑ එයා ਉਹ දාන දහං ගැටයක් දාලා මේක ෂයි බෝල් එකක්ද බවුන්සර් එකක්ද හොඳ බෝලයක්ද කියලා අතින් නිකුත් වුණාට පස්සේ තමයි යෝගාචරලා ඇති. අපි අහනවා නිකුත් වෙන්න ඉස්සෙල්ලා කියන්න බැරිද? එහෙම නැත්නම් කාටද කියනවා මචං මං කී සෙන්චරියක් ගන්න හොඳ බෝල් ටිකක් එවපන් කියලා කියන්න පුළුවන් දෙයක් පැත්තින් එක. අපි විනිශ්චය තියෙන්නේ බෝලේ නිකුත් වෙනවා. නිකුත් වුණාට පස්සේ ඉම්ප්‍රොම්ප්ටු ඒ වෙලාවේ ගන්න තීන්දුව මොකද්ද කියලා බලන්න ඕනෙම මනසක් වරක රූපෙට මනාපෙනවා එතකොට අරූපෙට වෛර කරනවා අරූපෙට මනාපුණොත් රූපෙට වෛර කරනවා ඉතින් මේක තියරිටිකලි ඇත්ත නමුත් මේ ඇදී ඇති තත්ත්වයටදී මම දැන් මොකේද මුණ දීලා තියෙන්නේ ඒක කොච්චර ශීඝ්‍රයෙන් එහා පැත්ත මෙහා පැත්ත යනවද ඉතින් කරලා කරලා කරලා කරලා මේ දෙකේදීම නොසලින මනසක් ගන්න කියලා පොදුවේ කියන්න පුළුවන් දුසින් ගණන් ක්‍රොස් ගණන් බෑනේ. ඒ පුද්ගලයාට කියන්න පුළුවන් කිව්ව තේරුම් ගන්නව නොගෙනවා කියන එක සම්පූර්ණ ඉන්ඩිපෙන්ඩන්ට් දෙයක්. ඒ වුණත් ඒ ගේමම ජොලියක්. ඒ කියන්නේ ඒකට ඉදිරිපත් වීමම තරඟයට ඉදිරිපත් වුණාට තෑග්ගක් හම්බ වෙනවා. දිනන්නම ඕනේ නැහැ. අපි මේ කරන්න හදන්නේ ඒක මේ මූල ධර්මයකට දාගෙන sannivedanaya කරන්න පුළුවන් දැනුමක් බවටපත් කරන්න හදනවා. එම් බැරි නෑ. ඒක ඒකත් වටිනාකමක් තියෙනවා. නමුත් ඒක අත්දකලා මේ දෙකම දැකලා දෙකෙන් මිදෙනවයි කියන එක විනිශ්චයකටපත් වෙන්නේ නැතුව කොමිට් වෙන්නේ නැතුව ඒකෙන් ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට අපි දිහා බලන් ඉන්නවා කියන්නේ අපි ඒ වෙලෙට සමහිත තියනවද? ඔව් නෑ. භාවනා කරනකොට අපි ඒ දිහා බලාගෙන ඉන්නවා කියන්නේ ඒ වෙලාවට සමහිත තියනවද? සමසිත. ඔව්. නෑ. සමසිත එනකන් අපිට තේරෙන පටන් ගන්නවා අපේ හිත පැත්තක් ගන්න හැටි. පැත්තක් අරගෙනකොට පැත්තක් ගන්න බව දන්නවනම් ඒකත් එක විදිහක සමහිතක් තමයි. මම දන්නවනම් මම මේ දෙයට මනහ වෙලා ඉන්නේ කියලා දැනගෙන ඉන්න එක ලොකු දෙයක් නේ. දැන් තේරෙනවා මම බෝධිලිම වගේ වර්ණ මාරු කරන හැටි. අරකට මේකට කැමති වෙනවා වරකට මේක මං හිතාන ගිය plan එකක් නෙවෙයි. ඒක වෙනස් වෙන බව මෙතෙක් කල් දන්නේ නැතුව මම නම් නিত্য සුඛ සුබ සුද්ධ ජීවිතයක් කියලා නේ හිතන්නේ. චප්පලකමේ අන්තිම කෙලවර. අන්තිමම චපලයි. ෂටයි මායාවී පංචනිකයි. ඉතින් මේ එහෙම Tamanට තේරුණාට පස්සේ මගේ තියෙන ෂටගතිය මායාවගතිය වංචගතිය වහකණ්ඩ ඉඳ තියෙනවා. ඒක ගැන එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. සීතිනසා ගන්නවා කියන එක නිවන් දකින්නවා කියන එක මේ ළඟ ළඟ. ඉදිකි කිසිම වෙනසකුත් නැහැ දෙන්න ගියාට පස්සේ. ඒ නිසා අනන්තරිය පාප කර්මයක් කියලා. නෑ අනන්තරිය නෙමෙයි මේ පාප කර්මයක් කියලා නිකන් ඒ වෙලාවේ නිවන් දකින්න නම් සමසීසී නිවන. තුන් දෙන තුන්නමක් මේ ජීවිතේ නිවන් දැකලා තියෙනවා මේ සාසනේ. සීදී මරණ වෙලාවේ මරණ වේදනාව ගැන විනිශ්චය කරලා. ඒක ඔය අපි ඔය මේ කතා කරන එක කාලයට දේශයට අහු වෙන එකක් නෙවෙයි. අපි ඉන්නේ මේ මාරුව වෙනකොට අපි එක එක දේවල් විනිශ්චය කරනවා. දැන් ඉස්සරහට යන්න තියෙන්නේ මේ විනිශ්චයක් නොකර ඒක බලන්න පුළුවන්. අපින් විනිශ්චයක් ඉල්ලන්නේ නැහැ. අපි නිකන් විහිං උසාවියට නැගලා මම තමයි විනිශ්චයකාරයයි කියලා බෙන්ච් එකේ ඉඳගෙන අහන්න කවුද දුන්නේ අපිට විනිශ්චයකාර තනතුරක්. ඒ තමයි කියන්නේ ඇල්ලුවොත් අහු වෙනවා විනිශ්චය කෙරුවොත් තමයි විනිශ්චය වෙනවා. මේක දිහා බලලා අපන්නකව අවිරුද්ධව සාමීච ප්‍රතිපන්නව මේක තියා බලාන ඉන්නවනම් කොච්චර තරුණ වෙනවද කියලා හිතන්න හිත. කොච්චර තිරියන් වෙනවද කියලා මේ දැන් ඉපදිච්ච බබෙක් වගේ බලන්න. ඒසොට බුදුහාමස කියනවා කාලයට අපි කාලයත් එක්ක තිට්ටු ටැට් යනවා. කාලේ ගානට යනවා කාලයේ ගසති භූතාන කියලා කියනවා. අපි යන්නේ කාලේ ටිප් මොල යන්න දෙන්නේ නැහැ ප්‍රමාදයට වැටෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේට කියනවා කාලකන්‍යයි කියලා. රහතන්න්සේ විතරයි කාලේ කාදවන්න පුළුවන්. අනිත් අපි අපි කාලේ විසින් කාදවනවා. මොකද අපි විනිශ්චය කරනවා. විනිශ්චය කරපු ගමන් යන් සෝරි තමයි ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද විනිශ්චයක් ගත්ත ගමන් විනිශ්චයට වග කියනවා. ඒ ගත්ත විනිශ්චයට වග කියනවා. ඉතින් බුදුරජාණන් අපිට ලයිසන් එකක් දෙනවා. අපන්නක ප්‍රතිපදාව අරසා ගන්න මොනම දෙයකටවත් විරුද්ධ වෙන්න එපා. ඒක ගෙවල් දොරවල් ඉන්නකොට පවුල් කනකොට කියන එකක් නෙවෙයි. මේ භාවනා රිට්‍රීට් එකේ ඉන්නකොට කියනවා පැමිණි දෙයට සූදානම් වෙන්න ඒකට හැඩ ගැහෙන්න මොනම දෙයක් පිළිබඳව විනිශ්චය කරන්න යන්න බෑ ඒක නැවත බලන්න මොකද හදිස්සියේ මේ විනිශ්චය කරන්න එහෙම ගන්නෑ අලි අමාරුක වැටුනේ ඔය කිට්ටුකට ගිහිලා තමයි අය මෙයත් මේ මේ මේ ඒ කියන්නේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යමය වීම සහ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යමය පිළිබඳ කතාව තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන්නේ. අයින්ස්ටයින් කිව්වා මේ මල හෝන්තු දේ නොදැක්කනම් හොඳයි කියලා. මේ ක්වොන්ටම් ෆිසික්ස් කතාව හොයා නොගත්තනම් අර ෂෝක් එකට නිව්ටන් පප්පත් එක්ක යන්න තිබ්බ රේකී ක්‍රමයට 1 2 3 4 ක්‍රමයට. දැන් මේ මනුස්සයා මේකව මාරලා දාලා මැරිලා ගියා. දැන් කරකෝල තැරලා තියෙනවා. මුදින් කියන ෆිසික්ස් කියලා ෆිසික්ස් නෙවෙයි. කොයි සයන්ස් එකක් අතද පුදුමාකාර අභියෝගයකට ඇවිල්ලා තියෙනවා. ඊට කලින් අවුරුදු 2600 ඉස්සෙල්ලා බුදුරජාණන්සේ බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. අරගොල්ලෝ තාම දන ගන්නවා වනු ගන්නවා. එතෙන් මේ ලේසි නෑ. ඒක සරල කරන්න හදනවා සරල වෙයි සරල වෙන්න කරලා දෙන්නම් කියලා කිසිම විදිහට පොරොන්දු වෙන්න බෑ. නමුත් මේ සඳහා උත්සාහ කරත් බුදුරජාණන්සේ කියනවා මේ ආර්ය පරිශ්‍රණය සඳහා උත්සාහ කරත් වටිනවා. මොකද අපි ගෙවල් දොරවල් ඉන්නකොට මේ කාමයට යට වෙලා ඉන්නකොට මොනවද කරන්නේ? ඒකට අර මෙහෙම ඇවිල්ලා බැනුම් ඇහුවත් පාඩු නෑ. හැබැයි මොකුත් නෑ ඉතින් අය හොදනවා අඩියට යනකම්ම හොදනවා. මොකද කියන්නේ නතර කරනවද? තමයි අමාරයි. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉස්සෙල්ලා 11 ආකාරයක් ප්‍රකාශ කරා ආනාපානය හරි කයෙහි කය අනුව හරි වේදනා හැමදේම බලන්න පුළුවන් කියලා ඔය අර කියපු අවස්ථාව ඒ 11 ආකාරයේ කොතනද අපි වැටෙන්නේ නෑ 11 ආකාරයේ ඉන්නකම් අපි ඇප්‍රෙන්ටිස් කෙනෙක් අපි තාම සම්පූර්ණ කරන්න හදනවා මේ කතා කරන්නේ 11 ආකාර දැක්කට පස්සේ කී ආකාරයකට රූපෙටම දෙකලොස් ආකාරයක් යනකොට ඊට වේදනාවට යනකොට මේ ඔක්කොම තියෙන තැන අපි සමීකරණ හදනවා කියන්නේ නිත්‍ය දෙයක් හදනවා කියලා කියන්නේ මොනම දෙයක් පිළිබඳව හෝ ප්‍රෙඩික්ෂන් එකක් ප්‍රොජෙක්ෂන් එකක් ඉස්සරහට යන්න හදනවා කියලා කියන්නේ අපිට මේ 11 ආකාරය බලන තරම්වත් ඉවසිල්ලක් නැහැ. 11 ආකාරය දැක්කොත් ආය ප්‍රකාශ කරන්න යන්නේ මොකක්වත් ගැන. මොකද ඒ තරම් සීක්‍රෙන් ලහු පරිවත්තම් බික්කවේ චිත්තං ඒක සී පුදුමාකාර සීක්‍රේ වෙනස් වෙනවා. මේ ගැන ප්‍රකාශයක් කරන්න ඇත්තටම අපි කවුරුත් අහන්නෙත් නැහැ. අපි තියෙන ඔලමුලකමට අපි වට ප්‍රකාශ කරලා කරපු ප්‍රකාශ වල තමයි මේ ගෙවන්නේ. ඒගොල්ලෝ සාකර දැක්කම අපිට ප්‍රශ්නයක් වෙන්නේ ප්‍රකාශ කරන්න ඕන කමක් එන්නේ අඩ දැනුම තමයි අර්ධ දැනුමින් තමයි අපි මේ ඉරලා ඉන්නේ. ඒක මේ ඒ බව දන්නවනේ ඒක ලොකු දෙයක්. මම මේ කතා කරන්නේ අර්ධ දැනුමින් කියලා දන්නවනේ ඒක ඒක එක එක විදිහකට බුදුරජාන් සඳහන් කර දෙනවා පඬිතයා පඬිත බව දන්නවනම් ඒක හොඳ මේක. අනිත් එක මෝඩයා මම මෝඩයෙක් කියලා දන්නවනේ ඊගාව එක්කන යා තමයි. අපි මේ කතා කරන්නේ දැනුම අඩුකම නිසා. අඩු කල්ලේ සෙල්ලා වී මන් නිසා කියලා මං කිව්වේ ඒක තමයි. නිසා අපි මේ වගේ වැඩමුළුවකදී අපි මේ පැත්තට යන්නේ අපි කරන්න හදන්නේ මේ මතුවෙන මතුවෙන එක තියෙන්න පුළුවන් හැම හැඩතලයක්ම බලන්න හැම ආකාරයක්ම බලන්න ඉවසිල්ලේ කටයුතු කරනවා. එතකොට මේක නිකන් කෙලවරක් අල්ලන්න බැරි ගමනක් කියලාද හිතෙන්නේ. එහෙම නැත්නම් මේ 11 ආකාරයේ මේ ගමන කෙලවරක් දක්ින්ද ප්‍රතිපදාවක් උදව්වක් ග්‍රැජුවල් ප්‍රොසෙස් එකක් වෙයි කියලාද හිතෙන්නේ. නැත්නම් ඒකලෝ සහකාරය කියලා දීමේ සබාව මන්දෝත්සාහය වෙලා දමලා ගහලා යයිද නෑ නෑ අඩු ගානේ ඉස්සලා අපි ඒකලෝ කාර්ය දැනගමු දැනගෙන ඉවරලා මෙතෙන් දැන් අපි ඒක සඳහා දැනට තියෙන ක්‍රමයේ හැටියට මේ කරන්න පුළුවන් ටික කරගන්න ඕනේ. ඒකට පස්සේ අපි ඉවර වෙනකොට අපි පරිණාමයකින් ගෙනියනවා වෙන තැනකට. ඒ වගේ පිටිච්ච තැනකට ඒකෙත් මේ සාක්ෂාත් කරන්නේ කියලා එකක් තියෙනවා. අපි දැක්ක සමින්නන් සවසරයි මේ මේ සතිය පාර්ලිමේන්තුවට තඳුන්ලා දෙන්න යනවා කියලා. අපි ඒක ගැන පොඩ්ඩක් දැනගන්න කැමතියි. ඊගෙන දැනගෙන කතා කරන්න දෙන්නේ. ඒකදී මොකද්ද අපි මේ පිරිසුදු කර ගන්න ඕනේ? මොකද්ද ප්‍රශ්නේ කියලා අහන්නකෝ ආයෙසරයක් ප්‍රශ්න වර්ණ කරනකෝ. අපි දැක්කා මේ අන්තර්ජාලය සති පාසල වැඩසටහන යන්තේ මේක පාර්ලිමේන්තුවටත් හඳුන්ලා දෙන්න යනවා කියලා. ඉතින් ඒක මම දැක්ක අන්තර්ජාලයේ විවිධ කට්ටිය විවිධ පැතිවලින් මේක විශ්ලේෂණය කරලා තිබ්බා. මට නිකන් අහන්න දුන්නා මේ භාවනාවට සම්බන්ධ නැති වුණත් මේ කොහොමද ඒක ස්වාමීන් වහන්සේලා කරගෙන යන්නේ කියලා. ඒ කියන්නේ සතිය හඳුන්වා දීම පිළිබඳවද නැත්නම් නිවන් දකින්න වගේ අපි මේ කතා කරපු තැනකට යන එක පිළිබඳවද ප්‍රශ්න යොමු වෙන්නේ කොතෙන්ද? සතිය හඳුන්වා දෙන්නේ. ඔය සතිය හඳුන්වා දීමේදී පාර්ලිමේන්තුවේ තියෙන මිනිස්සුયો පිටත් තියෙන මිනිස්සුયો ආත්මනුසෙක් මාත්මනුසෙක්. ඒකෙදී අපි සලකන්නේ ඔක්කොටම සමානව. ඒක මොනම දෙයක් ලැබුණා කියලා හෝ මට්ටම ඉහළ යන්නෙත් නැහැ පහළ යන්නෙත් නැහැ. අපි දීලා බැලුවයි කියලා කරලා බැලුවයි කියලා කිසි ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ. එහෙම වුණානම් සර්වචනංශේ පටාචාරා වගේ කෙනෙකුට අඟුලිමාල වගේ කෙනෙකුට අදහසක්වත් ගන්න නැහෙනි. දැනසේ දකින්නේ මේ මොන જાති චරිත රංගපෑවත් manussකම තියෙනවනේ. ඔය මොනම වැරද්දක් කරත් අපිට අපි කව මොන જાති චෝදනා කරත් මනුස්සකමට මොකක්වත් වෙන්නේ නැහැ. අන්තික ඒක හදන්න ඕනම වෙලාවක පුළුවන් එයාට ඕනේ නම්. ඒ නිසා අපිට කවුරුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ සත්‍ය හඳුල්ලා දීමේදී මොකද මේක ඒකායන මාර්ගය වශයෙන් සරුවචනාංශයේ දේශනා කරලා තියෙනවා නම් ඒක දේශනා කරුවේ පාර්ලිමේන්තු නොගියායට කියලා හෝ බෞද්ධයන්ට කියලා හෝ එහෙම නමක් මොකක්වත් කිසිම තැනක සඳහනක් වෙලා නැහැ. ඒක නිසා අපි එක එකනා පිළිබඳව අපේ තියෙන මනු මිනුම් දඬු වලින් මැන්නට ඒක ඉතින් අපේ තියෙන මිනුම් දඬු විතරයි ඕන කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් නමුත් ඒක හඳුන්වා දුන්නයි කියලා මේ සත්‍ය වගේ විශේෂයෙන්ම චෛතසිකයක් මගේ මගේ මගේ මතය හැටියට බලනකොට ඒක කිසි දෝෂයක් නැහැ දීලා බලතයි ගන්න නොගන්න එක යාගේ වැඩේ. තෑග්ගක් දුන්නාට පස්සේ බාර ගන්නවනේ ඊට වැඩිය හොඳයි. ඒ නිසා මේ අන්තර්ජාලයේ මොන අන්තර්ජාලයේ මොන වගේ විවේචනද දකින්න හම්බුනේ මට නම් හම්බුනේ කතා කරන්න. අපි මේක දැක්කට පස්සේ අපි ඒක අන්තර්ජාලය ෂෙයා කරාට පස්සේ සමහර අය චෝදනා කරලා තිබ්බා මේ මොන වගේ මොන වගේ පැත්තක්ද මොන වගේ චෝදනාවක්ද තියෙන එකට. ඒකට ආවේ කලිමුත් ස්වාමීන් වහන්සේලා මේ පාර්ලිමේන්තුවට සම්බන්ධ වෙන්න ගියා. නමුත් එතන හරි ගියේ නැහැ. ඒ කියන්නේ ආමඳුරු පාර්ලිමේන්තුවට යෑම සහ මේ සත්‍ය හඳුන්වා දීම අතර සංසන්දනය. ඒක තමයි. ඔය ඒ වුණාට එංගලන්තේ දැන්ට අඳුන්ලා දීලා අවුරුදු 3ක් විතර වෙනවා. ප්‍රෝග්‍රස් රිපෝට් එක දෙසරක් එළියට අවිල්ලා තියෙනවා. සර්වපාක්ෂික හැම MP කෙනෙක්ම බාහිර අරගෙන කරනවා. තාම කල් වේලා වැඩි ඇති. දැන් ඊගාට ඇමරිකාවේ බලාපොරොත්තු වෙන ජනාධිපති අපේක්ෂක කතාවක් කරලා තියෙනවා YouTube එකේ මම යම් විදිහකට බලයටපත් වුණොත් මම ඇමරිකාව සති ජාතිය කියලා ප්‍රකාශ කරනවා. ඒකල කියලා තියෙනවා දැනට ඉන්න ජනාධිපතිට සතිය නැහැ කියලා. අපි යන් ඡන්ද දෙමු මිනිහට. ඇමරිකාවේ එංගලන්තේ කරලා එංගලන්තේ ප්‍රෝග්‍රස් රිපෝට් දිගටම එනවා. ඒගොල්ලෝ ඒ සත්‍යාචි පස්සේ ප්‍රකාශ කරපු නිසා අවුරුදු 23ක් විතර අධ්‍යාපන ශාස්ත්‍රයේ දීලා තියෙනවා. පාර්ලිමේන්තුවත් පිළිඅරන් තියෙනවා. ඉතින් ඇමරිකාවත් යන්න හදලා මං කියන්නේ ඒගොල්ලෝ කරන දේ අපි කරන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒත් ඒවක් කරලා තියෙනවා. ඒක නිසා අපිට ඒ වගේ නිදර්ශන අරගෙන පෙන්වන්න පුළුවන්. ඒක හානිකර දෙයක්ද හොඳ දෙයක්ද කියලා බලලා. Taman පාර්ලිමේන්තුවට යනවා කියන එකත් එක්ක මේක සංසන්දනය කරනකොට ඒක තත්ත්ව දෙකක් කියලා මං හිතනවා. අපි කරන්න හදන්නේ ඒගොල්ලන්ගේ තියෙන මනුස්සකම කතා කරලා කියනවා. ඔගොල්ලෝ මහජන නියෝජිතයෝ කැමැතිද අලුත් විදියට ප්‍රශ්න තියා බලන්න කියලා. අපිටත් ඉගෙන ගන්න ඕනේ ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තියෙන අසහනයේ ස්වභාවය මේ පවුලක් අත කරන මිනිස්සුගේ තියෙන අසහනයේ ස්වභාවයත් එක්ක වෙනසක් තියෙනවද? අපි ඒක සතියට කොහොමද සම්බන්ධ කරලා කියලා දෙන්නේ කියන්නේ? ආදාවේ උදේවරුවේ තිබ්බ පොඩි දරුවොත් එක්ක සතිපාසල ඉතින් දරුවෝ නැති එක එක විදියට මම ගිහිල්ලා බලන්න හිටියා මේ ලරුව 50 දෙනෙක් 55ක් විතර හිටියා. ඒ ඒ ඒ ඒ කරන ගුරුවරු ගන්න වෙහෙස. මට මතක් වුණේ අපේ අම්මා මොන තරම් කරදර වෙන්න ඇද කියලා මං වගේ ඔලොමොල මිනිහෙක් හදලා ගන්න. ඉතින් ඒක කවදාකවත් මම ලිව්ව කවියක්. ඒකේ මම හිතනවා මේක තේරෙයි කියලා. හිනාකටයි කවියයි පාසල් දරුවයි දෙගුරුන් ගුරුන් කාටත් සමසේ උරුමයි. ඒකි කිසිවක් නොමැති වන දිවියයි තපතයි. හති පාසලෙන් එක්කල හැටි හරි කදිමයි. කිසිම දරුවෙක් වෙන අපේක්ෂාවක් නැති. මම ඔගේ කෙනෙක් ගියාට පස්සේ දරුවෝ ඉන්න තැනකට මට තේරෙනවා මේ කොච්චර පැති ගැන අපි නොදන්නවද? නැත්තම් දරුවගෙන් කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද? ඒ දරුවෝට උගන්වන්න හදන ෆැසිලිටේටර්ස්ලා ට්‍රේනර්ස්ලා දුමාකාර ඉවසිල්ලක් නැති වෙන්නේ. ඉතින් ඒ වගේ ඕනම කෙනෙක් කරන්න කැමති නම් අපිට මම කියන්නේ කවදා හරි සතිය තේරිච්ච දවසේ තේරෙයි අපිට සතිය ලැබෙන්නේ කවදාකවත් බලාපොරොත්තු වෙච්ච තැනකින් නෙවෙයි. බලාපොරොත්තු වෙච්ච වෙලාවටත් නෙවෙයි බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයටත් නැහැ. හැම වෙලාවෙම ඉලෙක්ට්‍රික්. ඒ වගේම අපි දෙනකොටත් පංගු peeru තෝරන්න යන්න එපා. දෙන්න කියලා කියන්නේ මං කියන්නේ හතරමං හන්දි තියාන විකුණන්න යන්න එපා. කවුරු හරි ලෑස්ති නම් අපිට කරන්න තියෙන එකම සේවය තමයි එයාට ඒක දෙන එක. ඒක නිසා මේ කවුරු හරි කමන්නේ මේක මනුස්සයන් විතරක් දෙන්න පුළුවන් නේ. ඒක නිසා අපි උත්සාහයක් කරලා බලමු. ඒක ඇති දෝෂයක් නැත්තේ නෑ. Nothing like trying. මෙතන ඉන්න කට්ටිය කවුරුත් පාර්ලිමේන්තුව යන්න හිතලා නැද්ද? හැම මනුස්සයම දේශපාලනය කරන්න ඉතලා පුදුමාකාර අහිංසක පුදුමාකාර වුණාකින් තමයි යන්නේ. අර ඔකියුපේෂනල් කරප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ ජොබ් එකට ගියාට පස්සේ ඉතින් ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා මේ ලෝකේ ඉන්න මොනම දර්ශනයක් හෝ ශිල්පයක් හෝ දක්ෂයෙක් එක විදියක පිස්සෙක් කියලා. චිත්‍රාන්දින එක જાති පිස්සෝ ගණන් හදන්නේ තව જાතික පිස්සෝ කවිලියන්නේ තව જાතික පිස්සෝ රූපඹන්නේ තව જાතික පිස්සෝ එක එකයි ඉතින් අන්තිමට ඇහුවේ නම් සයිකියාට්‍රික් කෙනෙක් වෙන්නේ මොන જાති පිස්සෙන්ද එතන සිග්නට්‍රොයින්ට තියෙන මොන જાති පිස්සුවක්ද කියලා ඒක නිසා අපි uh, nothing light trying අපිට පුළුවන් හරියක් අපි හදා බෙදා ගන්නවා අයින්දන් පාර්ලිමේන්තුවට කියලා දුන්නා ඕගොල්ලන්ට වැඩි ප්‍රතිඵල තියෙයි කියලා. මේගොල්ලෝ ගැන දැන් අවුරුදු කීයක් නටලවද? දැන් මම හිතනවා මේ අපේ සිඩ්නි පැත්තෙන් බලනකොට රෑ 11යි වෙලා. එතකොට මොකද අමරනාත් කියන්නේ සමාප්ත කරමුද? දැන් එමනම් අපි පින් දෙමු අපේ භාවනා වැඩමුළුව ආරම්භයේ සාර්ථකව අපිට කරගන්න දියත් කරගන්න ලැබුණා. ඉතින් ඒක නිසා මේ මේ ධර්ම සාකච්ඡා පැවැත්වීමෙන් නැත්තම් මෙතෙන්ටකම මේ ගොනු කිරීමෙන් අපි යම් ආකාරයක කුසලයක් රැස් කරා නම් ඒ සරස් කරගන්නලා දේ සියලු කුසල් ලෝකවාසී සියලු සත්‍යයන් සමග හදා බෙදා ගන්න අදහසින් අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනා කරමු මුදිතාවෙන් යුක්තව අනුමෝදනා ශීර්ෂයෙන් යුක්තව. ittavata gammehi sambetang punya sampadang sabbi deva anumodantu sabba sampatti siddhya ittavata gammehi sambetang punya sampadang sabbi bhuta anumodantu sabba sampatti siddhya ittavata gammehi sambetang punya sampadang සබ්බී ඒ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය සාදු සාදු සාදු